ශෝක පරිද්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදි දං චත්තාරෝ සතිපට්ඨානාති ධර්ම ශ්‍රවණා බිලාශ්‍රී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්තුනි මේ පින්වත් සීළු දෙනා දැන් සෝදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මෙන් බිදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාම බොහෝම වමනාවෙන් තුනුරුවන් කෙරෙහි සදහසිත උපදවාගෙන ජීවිත අවබෝධය පිණිස මේ සද්ධර්ම ශ්‍රවණය හේතුවක් වේවා පාරමිතාවක් වේවා කියන එකම කලන සිත් ඇතුව බොහොම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට ඕනේ. පින්වතුනි අනන්ත සසරේ ස්වභාවය දිහා බලනකොට මේ ලෝක සත්වයා දිහා බලනකොට මේට පෙර ඕනතරම් මේ බුද්ධ ශාසන අපිට හම්බ වෙලා ඇති. ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ ඕන තරම් පහළ වෙන්න ඇති. සද්ධර්මයේ දේශනා කරන කල්යාණ මිත්‍රන් වහන්සේලා ඕන තරම් අපිට හම්බ වෙන්න ඇති. අපිත් මිනිස්සු වෙලා ඉන්න ඇති. ඒත් මේ සද්ධර්මය අවබෝධ නොකළ නිසා තේරුම් කර නොගත්ත නිසා තාම අපි හැමදෙනාම මේ දුක්සහගත සසර තුල ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ඒ මේ යත දුවනවා සැරිසරනවා. හිඟතුනි ඒ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්ත සූත්‍රයේදී. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණං තණ්හා සංයෝජනං සන්දහාවිතං සංසරිතං මමං චේව තුම්හා කංච මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ පණවන්න පුළුවන් කමකුත් නැහැ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් සසර ඒ මේ යත දුවන ලදි සැරිසරන ලදි කියලා තථාගතයන් වහන්සේ පෙන්වා වදාලා. පින්වත්නි මේ දීර්ඝ සංසාරේ නිකම් අපේ මේ යත දිව්‍ය සැරිසරුවේ නැහැ. මේ සංසාරේන ගමනේදී Tamanට ඇඟලේ කිරි කරලා පෝපු ආදරණීය මව් මරුණු වෙලාවේ අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒ වගේම දාඩිය මහන්සියෙන් සොයලා හම්බ කරලා තමන්ව පෝෂණය කරපු තමන්ගේ පියා මැරුණු වෙලාවේ ඒ දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ වගේම තමන්ගේ ආදරණීය දුව පුතා සහෝදරය සහෝදරින් අනිත් ඥාති හිතයිසියෙන් මරුණු වෙලාවේ අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සාගරයේ ජලයට වැඩි කියලා තථාගතයන් වහන්සේ පෙන්වා වදාළා. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාරේනකොට තිරිසං ආත්ම භාවවල උපදිනකොට ගව්‍ය වෙලා බැටළු වෙලා මේ වගේ තිරිසං ආත්ම භාවවල උපදිනකොට බෙලි කැපුම් කනකොට ශරීරයෙන් ගලාගෙන ගිය රුධිරය එකතු කරන්නට පුළුවන් නම් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. මෙහෙම පෙන්නලා පින්වතුනි සුගතෝ ශාස්ත්‍රුන් වහන්සේ නැවතත් මෙහෙම දේශනා කළා. පටිච්ච සමුප්පන්න වූ මේ ධර්මතාවය දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඇරෙන්ට මගේ මේ වචනේ කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ කියලා පෙන්වුවා. මේ ලෝකෙ දිහා බලන්ත පින්වතුනි මේ වගේ වචනයක් ඇහෙනකොට බොහෝ දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. කුමක් නිසාද අපිට පේනවා මහ මොහොතේ සාගරයේ ජලය බොහෝ තියෙනවා. මේ වගේ වචන ඇහෙනකොට අපිට හිතෙන්නේ මේක අතිශෝක්තියක් කියලා. වැඩිපුර වර්ණනාවක් කියලා. නමුත් අපි බුද්ධ කියන වචනේ තේරුම දැනගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය අදහන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපතට ගන්ටවත් බොරුවක් කියන කෙනෙක් නෙමෙයි. ඉතින් එහෙම බලනකොට අපිට තේරෙනවා අපිට පෙනෙනවා මෙහෙම ධර්මතාවයක් වෙන්න පුළුවන් බව. තථාගතයන් වහන්සේ පෙන්වා වදාලා මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය දන්නා වූ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා නම් එයා මේක පිළිගන්නවා. එයාට මේක තේරුම් ගන්න පුළුවන්. කුමක් නිසාද? අවිද්‍යාව කියන ධර්මතාවයේ ස්වභාවය ඒ නුවණට හසු වෙන නිසා. ඒ නුවණට වැටහෙන නිසා. අවිද්‍යාව කියන ධර්මතාවය මොකද්ද කියලාවත් තේරුම් නොගන්න අවිද්‍යාව තුල ඉන්න ලෝකයට අයි අවිද්‍යා අන්ධකාරයෙන් වැහුණහම යථාර්ථය නොපෙනෙන එක ධර්මතාවයක්. ඉතින් පින්වතුනි මෙන්න මේ තරම් අපි සසර දුක් විඳලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ දීර්ඝ සංසාර ගමන එනකොට ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි වැටිලා කිසිම කෙනෙකුගේ පිහිටක් සරණක් නැතුව ජීවිතයේ අසරණ වෙච්ච වාරවල් ජීවිතයේ අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති. ඒ විතරක් නෙමෙයි. මේ අතපය හතරම අහිමි වෙලා පිලෙක් වෙලා එක තැනක දුක් විඳලා ජීවිතය අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති. දැඩි රෝගී ස්වභාවයටපත් වෙලා ගිලන් වෙලා තමන්ගේම මල මුත්‍ර ගොඩේ වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරවල් ඕන තරම් ඇති. නොඑක් විදිහේ හෝරි කුෂ්ඨ ආදී රෝග හැදිලා ජීවත් වෙද්දි පණුව ගහලා මරුණු ජීවිත ඕන තරම් ඇති. ගස් ගල් පර්වත වලින් වැටිලා මේ හිස පොඩි වෙලා මරුණු වාරවල ඕන තරම් ඇති පින්වතුනි. නමුත් භවයෙන් වැහිලා නිසා අද දවසේදී අපිට ඒ දේ පේන්නේ නැහැ. භවයෙන් වැහිලා අපිට නොපෙනුනත් ලෝකයේ තුල ඉබඳු ධර්මතාවයක් ඇති නිසා ලෝක සත්වයා මේ දුක විඳින නිසායි පින්වත්තුනේ ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා මේ සසර දුක්ගින නිවන සත්‍යධර්මය දේශනා කරනවා. අද දවසේදීත් අපිට බොහොම වටිනා අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අපි නොදැක්කත් අපිට නොපෙනුනත් අපිට අවබෝධයක් නැති වුණත් ජීවිතයක සැබෑ తত্ত্বය ලෝකයේ සැබෑ తত্ত্বය අවබෝධ කරගෙන ලොවට දේශනා කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච යුගයක් තාම පින්වතුනි. ඒ තථාගතයන් වහන්සේ දේශනා කළ සද්ධර්මය පවතින කාලවකවානුවක් තාම අපි බුද්ධිමත් වුණොත් අපි නුවණක් ඇත්තෝ හැටියට කටයුතු කළොත් අපිට පුළුවන් මේ ජීවිතේම අපේ මිදීම අපේ නිවීම අපිට හදාගන්න. පින්වතුනි මේ ලෝකෙ දිහා බලන්ට මේ ලෝකේ හැම කෙනෙක්ම මොකක්ද කරන්නේ කියලා පිට පේන්නේ කෙනෙක් රස්සාවක් කරන බව. ගොවි කර්මාන්තයක් වෙන්න පුළුවන්, යම් කාර්යාලයක වෙන්න පුළුවන්, තමන්ගේම කියලා ව්‍යාපාරයක් වෙන්න පුළුවන් රැකියාවක් කරන බව. නමුත් හොඳට ජීවිතය දිහා සිහි කරලා හිතලා නුවණින් බැලුවොත් මේ කරන හැම දෙයක් තුළම තියෙන එකම එක ධර්මතාවයක්. තමන්ගේ ජීවිතයෙන් දුක අයින් කරන්න ඕනේ. සැනසille සැප සතුට Tamanට ලං කරගන්න ඕන කියන අදහස මුළු ලෝක සත්වයාම මිනිස්සු විතරක් නෙමෙයි ත්‍රිසංගත සත්තු පවා පින්වතුනි උපන්න මොහොතේ ඉඳලා මරණාසන්න මොහොත දක්වාම හොයන්නේ සැප සතුට දෙක ඒත් අවාසනාවට මේ ලෝකයට ලැබිලා නැත්තේ තාම ඒ ටිකමයි සැපසනසෙල්ල ලං කරගන්නට ලැබිලා නැහැ දුක් දුම්නස් තමන්ගේ ජීවිතවලින් අයින් කරගන්නට ලැබිලා නැහැ ඒකට හේතුවක් තියෙනවා. ජීවිතවලට දුක එනකොට දුක ගලාගෙන එනකොට දුක නැති කරන්නට කියලා මොකක් හරි කරනවා මිසක දුක නැති කරන්නට මොකද්ද කළ යුත්තේ කියලා අපි තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගන්නෙ නැහැ. සිංහේකට ගලක් ගැහුවොත් සිංහා බලනවලු මේ ගල ආවේ කොහේ ඉඳලාද කියලා. සුනකෙක් වගේ සතෙකුට ගලකින් ගැහුවොත් ගල හපා කනවලු. ඉතින් මෙන්න මේ වගේ පින්වතුනි ਵਿਚාරශීලී මනසක් නැති ලෝකයට දුක උපදිනකොට අර ගල හපා කන සුනකයා වගේ ඒ දුකටම පනිනවා. ඒ දුකේ දුක් විඳිනවා. නැවත නැවතත් ඒ දුකේන විදිහටම කටයුතු කරනවා. විචාරශීලී මනසක් තියෙන කෙනා ලෝකේ අර ගලකින් ගැහුවාම සිංහයාට ගලාවේ කොහෙන්ද කියලා බලනවා වගේ තමන්ගේ ජීවිතයට දුක එනකොට මේ දුකට හේතුව මොකද්ද? දුක ආවේ කුමක් නිසාද කියලා දුක ඇති වෙච්ච හේතුව ගැන බලනවා. ඉතින් අපි මෙච්චර කාලයක් කළේ අද විතරක් නෙමෙයි අනන්ත ಜಾති සංසාරය තුල කළෙත් අර සුනඛයා ගලහපා කනවා වගේ ජීවිතයේ දුක ගලා ඒ දුක තුලටම ගොනු වෙන එක දුක තුලටම පනින එක මිනිස්සු වෙච්ච අපිට සුදුසු ජීවිතය ගැන මේට වඩා යමක් හිතන එක මනං උස්සතිති මනුස්ස. උසස් මනසක් තියෙන නිසා මිනිසයා කියලා කියනවා. ඉතින් උසස් මනසක් තියෙන කෙනෙක් හැටියට ජීවිතය ගැන මේට වඩා ਵਿਚාරශීලී වෙන්නට ඕනේ. ජීවිතය ගැන ਵਿਚාරශීලී වෙන්නට නම් අපිට යම් පමණකට හෝ ලෝකෙ තුල ලෝක ස්වභාවය පිළිබඳ අවබෝධයක් දැනුමක් තියෙන්නට ඕනේ. යම් පමණක හෝ විරාග මනසක් විවේක මනසක් තියෙන කෙනෙකුට මේ සද්ධර්මයේ වරොත්තු දෙන්නේ මේ සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අද දවසේදී මම මාත්‍රකා කළේ බොහොම වටිනා ගාතාවක් මුළු බුද්ධ ශාසනයෙම එකට කැටි කරලා කැටි කරලා තියෙන තැනක් සතර සතිපට්ඨානෙ ඒ සූත්‍ර පාඨයේ ඒ ගාථාව විස්තර කරන්ට ඉස්සර වෙලා ඒක කරුණු ටිකක් කියනවා මතක් කරන්ට මේ සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මේ ලෝකෙ තුල ඕනෑවට වඩා තණ්හාවෙන් ඇලිලා නැති මනසකටයි ජීවිතයේ નિසරු බව යම් පමණක හෝ තේරුණු මනසකටයි අපේ ජීවිතය ගැන අපිට ලැබිලා තියෙන වටපිටාව ගැන හරි අවබෝධයක් ඇතුව පරිහරණය කරන්න ඕනේ. ඒ ගැන අපිට තේරුම් යන විදිහ පුංචි කතාවක් මම මේ පින්වතුන්ට කියන්නම්. පින්වතුනි මිට පෙර ඉස්සර ඉන්දියාවේ හිමාලය හිමාලයේ මහ විශාල ඇතෙක් මැරිලා හිටියා. ඒ කාලේ දින ගණනක් එක දිගට වහින විශාල වර්ෂාවක් දැස්සා. මේ වර්ෂාවෙන් එකතු වෙච්ච ජලය කොච්චරද කියනවනම් මේ ඇත්කුණ පවා පාවෙන්ට ගත්තා. වැහි ජලයට පාවෙලා මේ ඇත්කුණ ගහගෙන ඇවිල්ලා වැටුණ ගංගානම් ගඟට. ගංගානම් ගඟට වැටුණු මේ ඇත්කුණ ගඟ දිගේ පහළට ගහගෙන ආවා. මේ වෙලාවේදී එක්තරා කපුටෙක් කෑමක් හොයාගෙන ඒ ගිල්ලිලා මේ ගඟ දිහාවට ආවා. එනකොට මේ කපුට දැක්කා මේ ඇත්කුණ. දැකලා ඇත්කුණේ වැහුවා. ඇත්කුණේ වහලා මස් කෑවා. මස් ටිකක් කනකොට මේ සතාට හිතුණා කවරනම් මෝඩෙක් මේ වගේ කණ්ඩ පොණ්ඩ තියෙන තැනක් දාලා යයිද කියලා. ඒ හින්දා මම කොහාටවත් යන්නේ මෙතනම වාසය කරන්න ඕනේ කියන සිත් ඇති කරගත්තා. පින්වත්නි කපුට මස්තික කාපියක දෝෂයක් නැහැ. නමුත් වෙන තැනකට ඉගිලිලා යන්නේ නැතුව මෙතනම හොඳයි හැමදාම ඉන්න පුළුවන් සුදුසු තැනක් කියලා ගත්ත මේ අදහස නපුරුයි. කුමක් නිසාද මේ අදහස නිසා කපුට ඇත්කුණේ වහලා හිටියා ඒ මිදිලා යන්න තියෙන මාවත, මිදිලා යන්න තියෙන වටපිටාව ඒකම යට ඇහුරුණා. දැන් කපුටා ඇත්කුණේ වහලා හොඳට බඩ පිරෙන්න මස් කනවා. විපාසයක් ඇති වෙනකොට ගංගානම් ගඟට කොට දාලා වතුර බොනවා. කපුට දැන් ඇත්කුණේම නතර වෙලා ඉන්නවා. පින්වතුනි කපුට ඇත්කුණේ නතර වෙලා හිටියට ඇත්කුණ නතර වෙලා නැහැ. ඇත්කුණ හිමින් හිමින් ටිකෙන් ටික ගංගා නම් ගඟේ පහළට ගහගල ගහගෙන යනවා. මෙහෙම ගහගෙන ගිහිල්ලා මේ ඇත්කුණ පින්වතුනි මහා මොහොතටත් වැටුණා. මහා මොහොතට වැටුණු මේ ඇත්කුණ රැල්ලෙන් රැල්ලට හසු වෙලා ටිකෙන් ටික ටිකෙන් ටික ඈතට ගියොත් කෙනෙකුට නැවත එන්න බැරි තරම් දුරකට ගියා. මෙහෙම ගියාම මේ ඇත්කුණ මුහුදු වතුරට දිය වෙලා මාළු වගේ නොයෙක් සත්තු කාලා ක්ෂය භාවයටපත් වුණා ටික ටික. මේ ඇත්කුණ ක්ෂය වේගන එනකොට හං කැලලක් විතරක් ඉතුරු වෙනකොට මේ කපුටට තේරුණා ඒකාන්තයෙන් මෙතන හැමදාම ඉන්න පුළුවන් තැනක් නෙමෙයි සුදුසු තැනක් නෙමෙයි මේකෙන් මිදලා යන්න ඕනේ කියලා. එහෙම හිතලා එහෙම සිහි කරලා ඒ හං කැල්ල අතහැරලා අහසට පියඹුවා ගොඩ බිමකට යන්න කියලා. ඉගිලිලා ගියා උතුරු දිශාවට ගොඩ බිමක් පේන මානෙක නෑ. නැවත දකුණු දිශාවට ගියා ඒත් පේන මානෙක නෑ. නැගෙනහිර දිශාවටත් බටහිර දිශාවටත් ගියා ගොඩ බිමක් පේන මානෙක නෑ. හතර වටෙන්ම යන්න තැනක් නෑ. යන්න තැනක් නැති නිසා මේ කපුට ආපහු තමන් හිටපු දැනට ආවා. එනකොට ඒ තිබුණු හං කැලි දෙක තුනක් නැහැ. Taman ස්ථීරව ඉන්න පුළුවන් කියලා හිතපු තැනත් අහිමි වෙලා බේරලා යන්න තැනකුත් නැතුව දෙපැත්තේම අර්ථයෙන් පිටිහිච්ච මේ කපුට මහා ජල සාගරයට ඇද වැටුණා. ජල සාගරයට ඇදගෙන වැටෙනකොටම ජලයේ ඉන්න මත්ස්‍යන් කොටලා කෑලි කෑලි වලට කඩලා මේ කපුටව කෑවා විනාශයටපත් කළා. හිමාලයේ හිත දියුණු කරපු පංචාභිඥා අට සමාපත්තිලාභී එක් ඍෂිවරයෙක් ලුණු ඇඹුල් සොයාගෙන ඒම පිණිස මනුස්ස පතයකට යන උඩින් එර්දියෙන් යනකොට දැක්කා මහා සාගරයේ මැද්දේ කපුටු තටු වර්ගයක් තියෙනවා එයා කල්පනා කළා කිසිම වෙලාවක කපුටෙක් වගේ සතෙක් මෙච්චර දුර එන්නේ නැහැ. ඒ වගේම ගොඩබිම තියෙන කපුටු තටු මේ වගේ තැනකට එන්නේත් නැහැ. එහෙමනම් මේ මුහුද මැදට මේ කපුටු තටු ආවේ කොහොමද කියලා මෙයා නුවණින් ආවර්ජනා කරලා බැලුවා. බලනකොට දැක්කා මේ කපුට ඇත්කුණේ වහලා මස් රසට කෑදර කමේ ඇත්කුණ අතහරින්නේ නැතුව එහිම වහලා ඉඳලා මහා සාගරයට වැදලා විනාශ වෙච්ච හැටි මේ තාපසතුමා එදා manussපතේට ගිහිල්ලා Tamanta සිව්පසය පිළිගන්නපු ඒ මිනිස්යන්ට මෙන්න මේ කපුටගේ ජීවන චර්යාවේ විෂමතාවය නිසා ඌ නැසිච්ච හැටි පෙන්වලා ධර්ම දේශනා කළා. කිංවතුනි එදා ඒ ධර්ම දේශනාව අහලා රාජ්‍යයන් හතක් හිස්සුනා කියලා පෙන්වනවා. ඉතින් මෙන්න මේ කතාව මිනිස්සු වෙච්ච අපිටත් බොහොම වටිනවා. ජීවිතවල ස්වභාවය තේරුම් ගන්නට. පින්වතුනි ඇත්කුණ කියලා උපමා කළේ ඇත්කුණ වගේ තමයි අපිට ජීවිතේ ජීවත් කරන්නට ලැබුණු වටපිටාව. දේපල වස්තුව හරක බාන ඉඩ කඩම් මිල මුදල් දූදරු යාන වාහන කියන යම් භෞතික සම්පතක් තියෙනවා නම් හරියට මෙන්න මේ ටික ඇත්කුණ වගේ. කපුට ඇත්කුණේ මස් කෑම දෝෂයක් නැහැ. ඒ වගේ ආධිනව දන්නා වූ මනසකින් නිස්සරණ ආදීන් මේව පරිහරණය කළාට දෝෂයක් නැහැ. නමුත් අර කපුට හිතුවා වගේ කවර මෝඩෙක් මේ තරම් වටිනා තැනක් කැම තියෙන තැන දාලා යයිද මම නම් යන්නේ නැහැ කියලා හිතුවා වගේ තමයි අපිට ජීවිතයක ස්වභාවය නොවැටහි නොතේරි මේවා මගේමයි කියලා මේ මමමයි කියලා මේවා මට අයිති දේවල් කියලා තණ්හාවෙන් බදා ගන්නවා නම් උදේ ඉඳන් රෑ වෙනකම්ම ඒ දේවල්ම අතපත ගන්නවා නම් බඩු බාහිර භෞතික ලෝකයේ එක්කම මේ මනස හැප්පෙනවා නම් ඒ දේවල්ම හොයනවා නම් බාහිර මේ ලෝකයේ තුලම අනිත්‍ය වෙන ලෝකයේ තුලම නම් බැඳිලා ඉන්නේ අනිත්‍ය වෙන ලෝකයේම නම් මගේ කරගෙන ඉන්නේ පින්මුතුනි හරියට කපුට ඇත්කුණේ වැහුවා වගේ කපුට ඇත්කුණේ වැහුවට ඇත්කුණ නතර වෙලා නෑ වගේ අපි මේ ලෝකය ස්ථීර වශයෙන් අරගෙන සාර වශයෙන් අරගෙන නැසෙන්නේ නෑ කියන සංකල්පනා ඇති කරගෙන මේ ලෝකය අල්ලගෙන හිටියට නතර වෙලා හිටියට නතර කරගෙන හිටියට ජීවිතේ නතර වෙලා නෑ ජීවිතේ හිමෙන් හිමෙන් ටිකෙන් ටික ගලාගෙන යනවා ජරා මරණ නැමැති ධර්මතාවය ළඟට. ගියාම නැවත කෙනෙකුට එන්න බැරි තරම් දුරට යනවා. ළමා කාලයක්, තරුණ කාලයක්, තලත් යැනි වයසක් තියෙනවා නම් මේව පහු කරගෙන මහලුයි කියලා ඒකත් පහු කරගෙන මරණාසන්න මොහොත දක්වාම ගලාගෙන යනවා මේ ජීවිතය. මරණය කිට්ටු වෙනකොට නම් පින්වතුනි බොහෝ දෙනෙකුට මේක මිදලයන් තුවමනා වෙනවා. ජීවිතේ ස්ථීර සාර නැහැ මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා තේරෙන දවසක් එනවා තරුණ කාලේ නොතේරුණාට ජීවිතේ මරණාසන්න මොහොත වෙනකොට බොහෝම දිනකට මේ ටික තේරෙනවා මේ ලෝකේ කිසිම දෙයක් ස්ථීර වෙන්නේ නැහැ මේවා අතහැරලා යන්න වෙනවා කියලා තේරෙනවා දැනෙනවා බොහෝ දිනකට අවශ්‍ය වෙනවා මේ ලෝකෙ මිදලා යන්න නමුත් අර කපුටට ඒ ජල සාගරයේ මැද්දට ගියාම ඉදිරිලා බේරලා යන්න තියෙන වටපිටාව නැති වුණා වගේ පින්වතුනි එදාට විමුක්තිය පිණිස කටයුතු කරන්න පුළුවන් බවක් ඒ මනසට නැහැ. කන් ඇහෙන්නේ නැති වෙලා, ඇස් පෙනෙන්නේ නැති වෙලා, අතපය දුබල බවට, ජීර්ණ බවටපත් වෙලා නිවන් දකින්න තියෙන නැත්තම් විමුක්තියේ මාවත කලම අතහැරිලා ලෝකේ මම මගේ කියලා අල්ලගත්තනම් ඒ අල්ල ගැනීම සමගම මිදීමේ මඟ අතහැරුණා. මිගී මිදීමේ මඟ අතහැරලා ගොඩාක් කල. ඔන්න සියලු දුක් වලින් මිදෙන්න තියෙන ඒ මාවතත් අතහැරුණා මගේ මගේ කියලා අල්ලගත් භෞතික ලෝකයේ දේත් අතහැරුණා. දෙපැත්තෙන්ම අතහැරෙන දෙපැත්තෙන්ම පිරිහෙන මේ ලෝක සත්‍යය පින්වතුනි මහා සංසාර සාගරයට වැටෙනවා. සංසාර සාගරයේ ඉන්නවා ලෙඩ රෝග මහලු බව මරණය කියන සැඩ මත්ස්‍යයන්. ඒ සැඩ මත්ස්‍යයන්ට අහුවෙලා සුණු විසුණු වෙලා යනවා. පින්වතුනි මේ ස්වභාවයටපත් උනේ අද නෙමෙයි බොහෝ කල සිට. ඉතින් මේ පින්වතුන්ට මේ කතාවෙන් මම පෙන්වන්නට බලාපොරොත්තු උනේ කපුට ඇත්කුණේ වහලා මස් ටිකක් කාලා ඉක්ිදලා ගියා නම් ඒක දෝෂේ නැහැ. නමුත් කපුට ඇත්කුණේ වහලා ඉඳලා මුහුද මැද්දට වැදිලා විනාශ වුණා මරණයටපත් වුණා වගේ කරගන්න එපා. බොහෝම දුර්ලභ මනුස්සාත්ම භාවයක් ලැබිලා තියෙනවා. බොහෝම වටිනා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි මේ ලෝකයා බොහෝ සෙයින්ම තමන් කරන්නේ මොකද්ද කියන කරුණවත් දන්නේ නැහැ. තමන් කළ යුත්තේ මොකද්ද කියන කරුණවත් දන්නේ නැහැ. ඒ නිසා යමක් කළ යුතු නම් ඒ දේ නොකරනවා යමක් නොකළ යුතු නම් ඒ දේ කරනවා. පුතු කිලේසේ ජනෙන් තීති පුතජන පුතජන කියන වචනය නිර්වචනය කරනවා තථාගතයන් වහන්සේ බොහෝ කෙලෙස්යන් උපද්දන නිසා පුතජනයි කියලා කියනවා. කෙලස් කියලා කිව්වේ මොකද්ද? යමක් කළ යුතු නම් ඒක කරන්න යමක් නොකළ යුතු නම් ඒ දේ කරනවා. අපි ඒක පොඩි උපමාවකින් බලමු මේ පින්වතුන් දැකලා ඇති පළඟැටිය වගේ සත්තු. රාත්‍රී කාලයට පහනක් පත්තු කරලා තියනකොට මේ පහනට ලාම්පුවට පළඟැටිය වගේ සත්තු පයින්නවා. එයා මේ පහනට ගොඩාක් ආසයි. පහන් දැලට ගොඩක් කැමතියි. Taman කැමති දේ ලබා ගන්නට කියලා මොකද කරන්නේ? අර පහන් දැල්ලට පනිනවා. Tamanට සතුටු වෙන්න පුළුවන් කැමති දේ ලබා ගත්තොත් කැමති දේ කියලා කියන්නේ පහන් දැල්ල ඒ පහන් දැල්ලට පනිනවා. පනිනකොට පිච්චෙනවා. දුක එනවා. ඒත් පින්වතුනි ටිකක් හරි පණ තිබුණොත් මේ සතා මොකද කරන්නේ? යමක්ද දුක යමකින්ද දුකාවේ ඒ පහන් දැල්ලටම ආපහු පනිනවා. දුකම විඳිමින් දුකටම පනින්න දුකටම තණ්හා කරන මේ පළඟටියගේ දුක හේතු සහිතයි. ඒත් පින්වතුනි කරුණක් තියනවා හිතන්න. පළඟටිය දන්නේ නැහැ Taman දුකට තණ්හා කරනවා කියලා. එයා කැමති පහන් දැල්ලට මිසක දුකට නෙමෙයි. නමුත් පහන් දැල්ල කියන්නේ දුක නේද කියන නුවණ මේ පළඟටියට ඇවිල්ලා නැහැ. ඒක තේරුම් ගන්න බෑ. මොකද උසස් නැහැ මේ මනස. තියෙනවා පින්වතුනි හොඳ කරුණක් මෙතන හිතන්ට අපිට පළඟටිය පැත්තකට වෙලා ඉන්නකොට පහන ඇවිල්ලා ඇඟේ හැපුණේ නැහැ. දුක උපදින අරමුණට පැනලා තමමයි දුක් විඳේ. දුක විඳින විදිහට තමමයි කටයුතු කළේ. තමමයි දුක උපදවාගත්තේ. මෙන්න මේ ස්වභාවය දිහා බලන්ට ඒ පළඟටිය මෝඩයි කියලා පළඟටිය දන්නේ නැහැ. නොදන්නා වුණත් එයා මෝඩයි. ඒ නිසායි එයා යමක් නම් නොකළ යුතු ඒ දේ කරනවා. පහනට පැනනහම පිච්චිලා දුක එනවා. දුක එන විදිහට, පිච්චෙන විදිහට පහනට නොපැනිය යුතුයි. නමුත් එයා නොදන්නා කම නිසා පහනට පයින් දේම කරනවා, නොකළ යුතු දේම කරනවා. යමක් කළ යුතු නම් ඒ දේ නොකරනවා. මේ පහන කෙරෙහි තියෙන ආශාවක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා නම් මේක හල යුතුයි අතහැරිය යුතුයි නමුත් යමක් කළ යුතු නම් ඒ දේම කරන්නේ නැහැ ඒ ත්‍රිසංගත සතා මෝඩයි කියලා ඇත්ත පේන්නේ නැහැ කියලා එයාට වැරදිලා කියලා දන්නේ පින්වුතුනි භවයේ ටිකක් උසස් වෙච්ච අපි ඒත් අපි දන්නේ නැහැ අපිත් ඒ දේම නොඅඩුව කරනවා කියලා අපි දුකම විඳින්මින් දුකටම තණ්හා කරනවා. ඒත් අපි දන්නේ අපේ ජීවිතවලට දුක් දුම්නස් ගලහාගෙන එනකොට අපි අඬනවා, විලාප දෙනවා. අපිට පුදුම හිතෙනවා. හිතුවේවත් නෑ මම මෙහෙම වෙයි කියලා කියනවා. නමුත් පින්වතුනි යථාර්ථය අනුව බැලුවොත් අපි දුක් විඳීම පුදුම නෑ දුක් නොවින්දොත් තමයි පුදුමේ. අර පළඟැටියා පහනට පයින්නකොට පිච්චෙන එක පුදුමයක් නෑ නොපිච්චුනොත් තමයි පිදුමේ ඒ වගේ පින්වතුනි අපේ ජීවිතවලට දුක ගලාගෙන එන්නේ කොහෙන්ද අපේ මම කියලා මගේ කියලා උමාසාවෙන් පරිහරණය කරන තමන්ගේ මේ ශරීරයේ ඉඳලා භෞතික මේ හැම දෙයක්ම අපිට දුක ගලාගෙන එන දුක ගෙනත් දෙන දේවල්. ඒත් අපිට ඒක තේරිලා නැහැ. අපිට තාම ඒක වැටහිලා නැහැ. අපි යමක් නම් නොසෙවිය යුත්තේ ඒ දෙමයි හොයන්නේ. අපි යමක් නම් සෙවිය යුත්තේ ඒ දේ අපි හොයන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පෙන්වා වදාලේ පෘථග්ජන කියලා. පුතු කෙලෙසේ ජනන්තිති පෘථග්ජන කියලා මම මතක් කළා. ඉතින් පින්වතුනි මම මේ ටික මතක් කළේ අපි නොදන්නවා වුණාට අපි නොදකින්නවා වුණාට අපි හැම කෙනෙක්ම ජීවිතයකට සැනසෙල්ල නම් හොයන්නේ අපි හැම කෙනෙක්ම ජීවිතයට නිර්භය බව නම් හොයන්නේ අපි හැම කෙනෙක්ම ජීවිතය දුකෙන් මුදවා ගන්නට නම් හොයන්නේ අපි ඒ සඳහා මොනවා හරි දෙයක් කළා හරියන්නේ මොකද්ද කළ යුත්තේ කියන කරුණ හොඳට හොයන්න ඕනේ අපි උපමාවක් කළොත් අපි ඉන්න ගේ වහලේ හිල් වෙලා එක තැනක තෙමෙනවා කියලා හිතමුකෝ ගේ ඇතුළ හොඳටම තෙමෙනවා තෙමෙන්නේ වහලේ හිල් වෙලා. දැන් තෙමෙනවා කියලා වහලේ කොතනක් හරි වහලා හරියන්නේ නැහැ. අපි ඉස්සරහා කාමරයක ඉන්නේ. ඒ හරිය වහලේ හිල් වෙලයි තෙමෙන්නේ. නමුත් තෙමෙන එක නතර කරන්න නතර කරන්න වහලේ හිල් වෙච්ච තැන වහන්න ඕනේ මිසක කොතනක් හරි වහලා හරියන්නේ නැහැ. කුස්සියේ හරිය වහලා හරියන්නේ නැහැ. එහෙමනම් තෙමෙන එක නතර කරන්නට නම් තෙමෙන එකට මොකක් හරි කරන්න නැතු ඒක තෙමෙන එක නතර කරන්නට කියලා මොකක් හරි කරන්න නැතු ඉස්සෙල්ලා බලන්න ඕනේ මොකද්ද කළ යුත්තේ කියන එක. ඉස්සෙල්ලා බලන්න වෙනවා වහල හිල් වෙලා තියෙන්නේ කොතනද කියන එක. ඔන්න අපිට තේරෙනවා තෙමෙන තැන තේරෙන්න ඕනේ තෙමෙන්න හේතුව අපිට හම්බෙන්න ඕනේ මෙන්න මෙතන වහල හිල් වෙලා. මෙන්න මේ හිල් වෙච්ච තැන වහලේ වැහුවාම එතන හදාගත්තාමයි නොතෙමී ඉන්න පුළුවන් කියලා අපිට තේරෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ ටික කරන්න ඕනේ වහලේ නොතෙම තෙමෙන තැන නොතෙමෙන විදිහට සකස් කරන්න ඕනේ. ඒ ටික තේරුම් ගන්න නැතුව වහලේ කොතනක් හරි වැහුවට හරියන්නේ නෑ අපිට නොතෙමී ඉන්න පුළුවන් කමක් නෑ. ඒ වගේ අපේ ජීවිතවලට දුක එනකොට දුක නැති වෙන්න මොනවාම හරි කරනවා කියලා කියන්නේ වහලේ කොතනක් හරි වහනවා වගේ. එහෙම කළාට නොතෙම ඉන්න බෑ වගේ දුක අපේ ජීවිතෙන් නැති වෙන්නේ නැහැ නැති කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දුක කියන ප්‍රශ්නය ඇති වුණා නම් ඇති වෙනවා නම් දුක කියන එක නැති කරන්ට ඉස්සර වෙලා දුක කියන එක ඇති වෙලා තියෙන්නේ කොතනද කියලා හොයන්න ඕනේ. දුක කියන එක ඇති වෙලා තියෙන තැන හොයලා එන්නේ ඒ ටික වැහුවනම් අපිට දුක නැතුව ඉන්න පුළුවන්. ඉතින් මම අද මේ ධර්ම දේශනාව තුළින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන මෙන්න මේ කරුණ ටික මේ පින්වතුන්ට පහදලා දෙන්න. මතක් කරලා දෙන්න. මොකද සසරේදී අපිට නොලැබුණු අවබෝධ කරගන්න බැරි වෙච්ච ටිකත් ඒ ටිකමයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා මහණෙනි මේ එකම මගයි සත්වයන්ගේ පිරිසුදු බව ඇති වෙන්න සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය ශෝක කරන බවක් පරිදේවය කියලා කියන්නේ නම කිය කියා අඬන බව, ಗುಣ කිය කියා අඬන බව, පපුවේ අද්ගගහ අඬන බවක් තියෙනවා නේද? මෙන්න මේ ශෝක කරන බව පරිදේවය ඉක්මවන්නට දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය කයට ඇතිවෙන දුකක් තියෙනවා නම් හිතට ඇතිවෙන මානසික දුකක් තියෙනවා නම් මේ සියලු දුක්ම නැති කරන්නට ඥායස අධිගමාය මාර්ග ඵල ලබන්නට දෙවි මනුෂ්‍ය ධහමට වඩා ආර්ය භාවය ඇති කරන නුවණක් ලබන්නටත් නිබ්බාන නිබ්බානස්ස සච්ච ක්‍රියාය. නිවන අවබෝධ කරගන්නටත් සියලු දුක නැති වෙච්ච නැති වෙන දුක නූපදින ධර්මතාවය අවබෝධ කරගන්නටත්. චත්තාරෝ සතිපට්ඨානමේ සතර සතිපට්ඨානය කියලා පෙන්වනවා. එහෙනම් හොඳට හිතන්න මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුක කියන කාරණාව නැති කරන්න තියෙන එකම මගයි කියලා. එහෙනම් ඒකේ ආයේ දෙකක් නැහැ. වචන වෙනස් වෙන්නේ නැහැ. සම්මා සම්බුද්ධයි කියලා පෙන්වන්නේ ඒ නිසායි. එහෙනම් දුක නැති කරනවා නම් නැති කරන්න පෙන්වව තථාගතයන් වහන්සේ පාරක් මෙන්න මේ පාර අපි හොඳට ඉගෙන ගන්නට ඕනේ හොඳට දක්ෂ වෙන්නට ඕනේ එහෙම වුණොත් අපිට පුළුවන් දුක නැතුව ඉන්න. එහෙම නැතිනම් අපි දුක නැති වෙන්න කියලා මොන තරම් දෙයක් කරුවත් අපිට දුක නැතුව ඉන්න බෑ. පුංචි කාලේ ඉඳලා මේ දක්වා දුක නැති කරන්න කොච්චර දේවල් අපි කරලා ඇද්ද? ඒ තාම දුක අපේ ජීවිතේ නැති වුණේ නැහැ. එහෙම නැති වුණේ නැත්තම් නැති වෙන්නේ නැත්තම් තව දුරටත් අපි මේක කිරීමම තේරුමක් නැහැ. අපි ටිකක් සිහි කරලා හොයලා බලන්නට ඕනේ හැබෑවටම එහෙනම් දුක නැති කරන ධර්මතාවය මොකක්ද කියලා. මේ සතර සතිපට්ඨාන විස්තර කරලා විග්‍රහ කරලා අර්ථ වශයෙන් පෙන්වන්නට ඉස්සර වෙලා අපි තේරුම් ගත යුතු කරුණු ටිකක් තියෙනවා පින්වතුනි. මේ මාර්ගය කියන එක සතර සතිපට්ඨානය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගය. නිවන් මඟ පින්වතුනි මාර්ගයක් තියෙන්නේ මාර්ගය කියන්නේ යන්න තියෙන එකක් මාර්ගය කියන එකේ යන්න ඉස්සෙල්ලා මඟ දැනගන්න ඕනේ මාර්ගය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලා ලිපිනේ දැනගන්න ඕනේ අපි කොතනක හරි ඉන්නවා නම් ඉන්න තැන ඉඳලා අපිට අවශ්‍ය වෙනවා කවදාවත් නොගිය නොදැක තැනකට යන්න නොගිය නොදැක්ක තැනට යන්න නම් ඒ තැන දකින්න නම් පින්වතුනි ඉස්සෙල්ලා අපිට අවශ්‍යයි ලිපිනේ. ඒ ලිපිනේ වැරදුනොත් ඒ නොගිය තැනට යන්න හෝ නොදැකපු දේ දකින්න අපිට පුළුවන් කමක් නැහැ. ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ අපි නොගිය තැන ගැන දැනගන්නට ඕනේ. ඒ තැනට යන මාර්ගය ගැන විස්තර අහලා දැනගන්නට ඕනේ. එහෙම දැනගත්තට පස්සේ අපිට ඒ දේ දැක ගන්න ඒ තැනට යන්න පුළුවන්කම ලැබෙන්නේ ලිපිනේ වැරදුනොත් ලිපිනේ වරද්දවා ගත්තොත් පින්වතුනි අපිට යන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි නොදැක්ක තැනට නොදන්න තැනට යනවා වගේ මේ සතිපට්ඨානේ වඩන එක යනවා වගේ එතකොට කෙනෙක් නොදන්න තැනකට නොදැක්ක තැනකට යන්න නම් යන්න ඉස්සර වෙලා මෙයා ළඟ දැනුමක් තියෙන්න ඕනේ. හිතපු තැන Tamanට දුක් සහිතයි පීඩා සහිතයි නම් මේට වඩා හොඳ තැනක් තියෙනවා නිර්භය තැනක් තියෙනවා ඒ තැනේ ස්වභාවය මෙහෙමයි මෙන්න මේ විදිහටයි එතෙන්ට යන්නේ කියලා ඒ තැනයි යන මාවතයි හොඳට දැනගන්නට ඕනේ මග සලකුණු අසා දැනගන්නට ඕනේ. එහෙම වුණොත් තමයි මුලා බවක් නැතුව යන්න පුළුවන්. අපි කිසිම විස්තරයක් නැතුව යන්නේ කොහාටද කියලා දන්නේ නැතුව අපි යනවා වගේ හරියට මේ සතර සතිපට්ඨානේ වඩනවා නමුත් කුමක් සඳහාද මේක කරන්නේ කියන අවබෝධය නැතුව කරනවා. අපි යම් තැනක ඉඳලා කොහාට හරි යනවනම් අහවල් නගරෙට යන්නේ අහවල් ගෙදෙට්ට යන්නේ කියලා ඉස්සෙල්ලා ඉලක්ක පතක් තබනවා. ඉලක්කයක් තියෙනවා. එහෙම නැත්තම් එළියට ගිහිල්ලා ආපහු එනවා කියලා තමන් ඉන්න තැනම හෝ ඉලක්ක කරගන්නවා. එහෙම තමන්ට ඉලක්කයක් තියෙන නිසා එළියට බහලා යද්දී නොයේක් නොයේක් පාරවල් හම්බ වෙනවා. නමුත් ඒ පාරවල් වල යන්නේ නැහැ. මොකද Tamanට කලින්ම තියෙන ඉලක්කයක් සම්පූර්ණ කරගන්න. මෙන්න මේතන දක්වා යන්නේ කියන අදහසක් තියෙනවා. Taman දන්නවා ඒක. ඒ නිසා කොච්චර පාරවල් හම්බ වුණත් ඒක ඔක්කොම අතහැරලා Taman දන්න පාර දිගේ Tamanගේ ඉලක්කය කරා යනවා. ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්. නමුත් අපි එළියට බහිනකොට කිසිම ඉලක්කයක් නැතුව තැනක් නිශ්චය කරගන්න නැතුව අපි එළියට දැස්සොත් පින්වතුනි අපිට සම්පූර්ණ වෙන ඉලක්කයක් නැහැ. හම් වෙන හම් වෙන හැම පාරකින්ම හැරෙනවා. හැරි හැරි යනවා මිසක ගමනක් තියනවා අවසනක් නැහැ. ඔකට කියනවා හිස හැරුණුවත යනවා කියලා. ඔළුව හැරලා තියෙන කොයි පැත්තටද ඒ පාර යනවා. ආයේ පාර හැරෙනකෝ පාරක් තියෙන කොයි පැත්තටද ඒ පාර යනවා. ඉතින් මේ දහම වඩන එකත් හිස හැරුණොත් යනවා වගේ කළා හරියන්නේ නැහැ. මේ දහම වඩන එකත් මොන හරි දෙයක් කළා හරියන්නේ නැහැ. හොඳ අවබෝධයක් ඇතුව කරන්න ඕනේ. ඉස්සෙල්ලා ලිපිනේ ලබා ගන්න ඕනේ. ඉතින් මේ සතර සතිපට්ඨානේ ගොඩාක් දෙනෙක් වඩනවාද? නමුත් හැමදාම ජීවිතවල ප්‍රශ්න මේ ටික කළා දැන් මොකද්ද කරන්න ඕනේ කියන ටික තමයි හැම කෙනෙකුටම තියෙන්නේ. ඒකට හේතුව සතර සතිපට්ඨානය වඩන්න ඉස්සර වෙලා Taman ළඟ තියෙන්න ඕනේ මූලික දැනුම් ටික නැහැ. අපි හොඳට සිහි කරලා බලන්න ඕනේ පින්වත්තුනි සතර සතිපට්ඨාන කියන මාර්ගය නම් මාර්ගය කියන එක ඉපදුනේ කොහොමද? පින්වත්තුනි දුක දන්න දුක ඇතිවීමක් දන්න දුක නැතිවීමක් දන්න නැති කරන මාර්ගයක් දන්න කෙනෙක් වෙන්නට ඕනේ පිඟුතුනි මාර්ගය යන්න දුක දන්නේත් නැත්නම් දුක ඇතිවීම දන්නේත් නැත්නම් දුක නැතිවීම දන්නේත් නැත්නම් නැති කරන මඟ දන්නේත් නැත්නම් මේ සතර සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ විහිළුවක් ඒ කියන්නේ කාගෙන් හරි අහගත්ත දෙයක් කොපි කරගත්ත දෙයක් මිසක Tamange අවබෝධයක් නෙමෙයි හැබැයි මතක තබා ගන්න ඕනේ චතුරාර්ය සත්‍ය දන්නවා කියන මේ වචනේ ඇහෙනකොට අපි ගොඩක් දෙනකොට හිතනවා අපි දන්නවා කියලා. දැනගන්න ඕනේ කියලා. දුක්ඛේ ඥානං කියනකොට තථාගතයන් වහන්සේ දේශනා කළ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණපි දුක්ඛං කියන මේ වචන ටික දන්න කෙනාට දුක දන්නවා කියලා කියන්නේ නැහැ. දුක්ඛ සමුදය කියලා කියනකොට මේ පුනර්භවය පිණිස පවතින කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් ආකාර තණ්හාවයි කියලා මේ පෙළදහම දැනගත්තට දුක ඇතිවීම දන්නවා කියලා කියන්නේ නැහැ. දුක්ඛ නිරෝධය කියනකොට ඒ තණ්හාව නැති කරන ඒ තණ්හාවගේ නැතිවීම නිවනයි කියලා මේ වචන ටික දන්න එකට නිරෝධය දන්නවා කියන්නේ මග දන්නවා කියලා කියන්නේ නැහැ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා මේ වචන ටික දන්න කෙනාට මේකට කියනවා පෙළ කියලා මේ ශාසනයේ තියෙන අත්ත ගම්බීරෝ ගම්ම ගම්බීරෝ දේශනා ගම්බීරෝ පටිවේද ගම්බීරෝ කියලා ධර්මතා හතරක්. තාතයෙන් ගත්තාම චත්තුපටි සම්බිදා කියලා කියනවා. අත්ත ධම්ම නිරුක්ති පටිභාන කියලා. ධර්මයේ තියෙනවා අර්ථයක් තියෙනවා අර්ථය කියලා ධර්මතාවයකුත් තියෙනවා. මේ ධර්මයට අර්ථය මේ අර්ථයට ධර්මය ගලපන බවට කියන නිරුක්තිය කියලා ඒ සඳහා යෙදෙන නුවණට කියන පටිභාන කියලා. ප්‍රඥාවට. එතකොට දැන් මේ පෙළ විතරයි. මේ පෙළ තුලින් පෙන්වන ධර්මයේ අර්ථය අපේ ජීවිතයෙන් දකින්න ඕනේ. අපේ ජීවිතයෙන් හරියටම දැනගෙන හරියටම දැකලා තමන්ට හොඳ අවබෝධයක් ඇති වුණාට පස්සේයි අපි මේ මාර්ගය වඩන්න ඕනේ. එතකොට කවුරුවත් කිව්වට සතර සතිපට්ඨානෙ වඩනව නෙමෙයි. Tamanthama තේරෙන නිසා මේක නොකොලොත් මේ දුක කියන එක ගලාගෙන එනවා බේරෙන්න බෑ. මේ දේ කළොත් දුක කියන එක නැති වෙනවා කියලා Tamanthama තේරෙන නිසායි කරන්නේ. ඒ නිසා මේ සතර සතිපට්ඨාන විස්තර කරලා විග්‍රහ කරලා දෙන්න පෙර මම පොඩි උපමාවක් අනුසාරයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ අනුමාන දැනුමක් මේ පින්වතුන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ තෙලදහම අපි කවුරුත් දන්නවා, අහලා තියෙනවා අපිට පාඩම්. නමුත් එදිනෙදා ජීවිතෙන් අපිට දකින්න පුළුවන් වෙලා නැහනේ. එහෙනම් ඒ එදිනෙදා ජීවිතයෙන් දකින්න මට්ටමට සරල උපමාවකින් මම මේ කාරණාව පෙන්වන්නම්. පින්වතුනි සිහි කරලා බලන්න අපි හිතමු අපිට හම්බ වුණා කෝටි ගණනක් වටිනා මණිකක් කියලා හිතන්න. ඔන්න කෝටි ගණනක් වටිනා මණිකක් අපිට හම්බ වුණාම දැන් මේ මණිකේ වටිනාකම ගොඩාක් වැඩි. මේ මණිකේ වටිනාකම නිසාම අපි මේ මණිකට ගොඩාක් ආසයි. වටිනාකම ගොඩාක් වැඩි නිසාම අපි මේකට ආසයි. දැන් ආසා කරන තරමට මේකට තණ්හාව කැමැත්ත තියෙනවා. කැමැත්ත නිසාම මේක මගේ කියලා මම කියලා අපි උරුම කරගන්නවා. උරුමකම නිසාම මගේ වෙච්චකම නිසාම මේකට දැඩි මසුරුකමක් වෙනවා අපිට. මසුරුකම නිසාම අපි මේක ආරක්ෂා කරනවා, රකිනවා. රකින්න වුණාම දඬු මුගුරු අභියවුද ගන්න වෙනවා. නපුරු වචන නරක වචන කියන්න වෙනවා. ඔන්න දැන් බොහොම ආදරෙන් ආරක්ෂා කරනවා බොහොම වොමනාවෙන් ආරක්ෂා කරනවා අපි මේ මැනික. ඒ මේක ගොඩාක් වටිනවනේ. අපි gedara ගෙනලා මසුරු බම මසුරුකම දැන් බොහෝ ඉසිතේ. මේ මැනික gedara ගෙනල්ලා අපි අපේ අල්මාරියේ කබඩ් එකේ දානවා. දානකොට හිතට හිතෙනවා හොරෙක් වගේ කෙනෙක් පැන්නොත් ඉස්සෙල්ලාම මේ අල්මාරි වගේ තැනක් තමයි අදින්නේ. එහෙනම් මෙතන තියන්න හොඳ නැහැ. ඔන්න එතනින් අර ගන්නවා. ඊට පස්සේ ඇඳයට හෝ හංගනවා. එක්ක මුට්ටියක හරි දානවා. දැන් ගේ ඉඩමදි මේක තියන්න. කොතනක හරි තියනවා නම් දහ සැරයක් විතර බලන Taman නිතරම ගැවිසෙන Tamanට පේන පරිසරයක තමයි මේක තියන්නේ. මේක තියාගන්න. දැන් මේ විදිහට මේ මණික බොහොම ආශාවෙන් උවමනාවෙන් රකිනවා. පින්වතුනි හොඳට බලන්න මේ කාලෙදී මේ මණික ගන්න කියලා කවුරු හරි හොරෙක් හරි හතුරෙක් හරි ආවොත් එක තුවක්කුවක් තියෙනවනම් තුවක්කුවෙන් හො වෙඩි තියන්නේ නැද්ද? කඩුවක් ඉනිසක් වගේ ආයුධයක් තියෙනවනම් මේකෙන් අනින්නේ කොටන්නේ නැද්ද? දණ්ඩක් පොල්ලක් තියෙනවා නම් මේකෙන් ගහන්නේ නැද්ද? නරක වචන නපුරු වචන කියන්න වුණොත් කියන්නේ නැද්ද? කියනවා. දැන් බලන්න පුද්ගලයා පුරුෂයා දැඩි රළු පුද්ගලයෙක් බවට ගොරෝසු බවට කර්කස ස්වභාවයට පත් වෙලා තියෙන්නේ ඉබේමයි. වටිනාකමින් දැකපු නිසා ආසාව ඇති වුණා ආසාව නිසා උරුම කරගත්තා. උරුමේ නිසා මසුරුකම ඇති වුණා. මසුරුකම නිසා ආරක්ෂා කළා. ආරක්ෂා කරන්න දඬු මුගුරු ගත්තා. දැන් දඬු මුගුරු අරගෙන මේක රකිනවා. හොඳට බලන්න මේ වගේ එක මැණිකක් රකින්නකොට මේක රැකගන්න මොන තරම් මහන්සි වෙනවද කියලා හිතට නිදහසක් තියනවද කියලා බලන්න හොඳට සිහි කළ නුවණින් බලන්න මේක සැපද්ද දුකද්ද කියලා ඈ Tamanට නිදහසේ ගමනක් යන්න බෑ. එකට ඉන්න අය ගැන සැක හිතෙනවා. හොරුපණේ කියලා රාත්‍රියට නිදා ගන්න නෑ. මේක බොහෝම ආයාස සහිතව රැකගන්නේ. දැන් මේ වටිනා දේ තැබීම නිසා තියෙනකම නිසා Tamanට එන්නේ දුක. ඉතින් බැරි වෙලා මේ මැනික නැති වුණොත් මේ වටිනා දේ නැති වුණොත් මොකද වෙන්නේ? එතකොට එන්නේ දුක. වටිනාකමින් යුක්ත දෙයක් අපිට හම්බුනොත් ඒක රකින්න වෙනවා යමක් රකින්නවා නම් ඒ රකින්න දේ පින්වතුනි ඇති බව නිසාත් නැති බව නිසා දුක පෙරලෙන දෙයක් ඇතුළේ පින්වතුනි නොපෙරළී ඉන්න පුළුවන් කමක් නැහැ ඒ වගේ මේ ලෝකෙ තුල දුක එන දේ රකින්න ගියොත් වෙනස් වෙන අනිත්‍ය වෙන දේ රකින්න ගියොත් ඒ දේ තිබීම නිසාත් නොතිබීම නිසාත් දෙක නිසාම දුක එනවා. හොඳට හිතන්න දැන් කෝටි ගණනක් වටිනා එක මණිකක් නිසා මෙච්චර මානසික වදයක් ඇති වුණා නම් මේ වගේ මණික් 100ක් 1000ක් තිබුණොත් පුද්ගලයෙකුට මෙයා මොනතරම් දුකක් විඳීද කියන එක. යථාර්ථය නොදන්නව අපේ මනසට හසු වෙන සැප කියලානේ හොඳට හිතන්න මේ වගේ සිය ගණනක් දහස් ගණනක් මැණික් තිබුණොත් එකක් එකක් ගාන මේ තරම් මසුරු මල මසුරුකම යෙදිලා නම් එකක් එකක් ගාන රකින් මොනතරම් මානසික හිරවීමක් තුළ නිදහස නැති බවක් තුළද අපි ජීවත් වෙන්නේ කියලා සිහි කරලා බලන්න. ඒකම බලන්න මේ ලෝකයට දුක ගලාගෙන ආවේ කොහොමද කියලා. ලෝකේ වටිනවා වෙනකොට වටිනාකමින් යුක්ත වෙනකොට ඒ වටිනාකම නිසා වටිනාකම නිසා තණ්හාව ඇති වෙලා තණ්හාව නිසා මගේ කියලා උරුම කරගෙන උරුමය නිසා මසුරුකම වෙලා මසුරුකම නිසා ආරක්ෂා ඇති වෙලා ආරක්ෂාව නිසා දඬු මුගුරු අරගෙන පුද්ගලයා රළු පරුස දැඩි බවට පත් වෙලා එයාවත් දන්නේ නැහැ ඒකම ඒ දේ පවත්වා ගැනීම නිසාත් නොපවත්වා ගැනීම නිසා දුකම විඳිනවා. ඉතින් පහු කාලකදී දැන් මෙන්න මේ විදිහට තිබුණු මේ මැණික අපි කියමුකෝ අරගෙන අපි යනවා කඩේකට විකුණන්න. විකුණන්න ගියාම ඒ වෙළඳ මහත්තයා කියන අනේ මේක වටින්නේ මේක වීදුරු ගලක් නේ කියනවා. ඉතින් දැන් මෙයා ගැන සැකයි. මෙයාගේ වචනේ විශ්වාස කරන්නේත් නැහැ. තව කෙනෙක් ළඟට අරගෙන යනවා. එතනොත් කියන වටින්නේ මේක වීදුරු ගලක් කියනවා. මෙහෙම කීප පළකටම ගියාම හැමතැනම ආරංචි වෙන්නේ මොකද මේක වීදුරු ගලක් කියලා. ඔන්න හොඳට බලන්න වීදුරු ගලක් කියලා දකිනකොටම මොකද වෙන්නේ? දැනගත්ත ගම මොකද වෙන්නේ? වටිනාකම අඩු වෙනවා. වටිනාකම අඩු වුණාම බලන්න වෙනද වගේ තණ්හාව තියනවද කියලා? කැමැත්ත තියනවද කියලා? නැහැ. වෙනද වගේ මගේ කියලා අපි උරුම කරගන්නවද? නැහැ. වෙනද තරම් මසුරුකමක් හිතේ දැන් මේ වීදුරු ගලගෙන තියනවද? නැහැ. දැන් මේක රකින්න කියලා කඩු කිනිසු පිස්තෝල ගන්නවද අපි? මේක ගන්නවොත් නරක වචන නපුරු වචන කියනවද අපි? නැහැ. ලෝකේ යමක් නොවටිනව වෙනකොට වටිනාකම අඩු වෙනකොට තණ්හාව කියන එක අඩු වෙන්නේ නැති වෙන්නේ ඉබේමයි. තණ්හාව කියන එක නැත්තම් උපාදානය මම මගේ මගේ ආත්මය කියලා දැඩිව ගන්න බව නැති වෙන්නේ ඉබේමයි. උපාදානය නැත්තම් මසුරුකම කියන එක නැති වෙන්නේ ඉබේමයි. මසුරුකම නැත්තම් ආරක්ෂා කරන බව නැති වෙන්නේ ඉබේමයි. රකින්න නැත්තම් යමක් ලෝකේ දඬුමුගුරු ගන්නවා කියලා මේ ධර්මතාවය නොවෙන්නේ ඉබේමයි. වහාත වූ දඬු ඇති බවට පත් වෙන්නේ ඉබේමයි. බලන්න ලෝකේ යමක් නොවටිනව වෙනකොට මේ පුද්ගල නිවිච්ච සිසිල් වෙච්ච කෙනෙක් බවට පත් උනේ ඉබේමයි. දැන් මෙත ආරක්ෂා කරන යමක් නැති නිසා දුක නැහැ. හොරුපණේ කියලා දුකකුත් නැහැ. කැඩේ බිඳේ කියලා දුකකුත් නැහැ. කිසිම විදිහකින් රකින්න නැති නිසා දුක නැහැ. නැතිවීම නිසා දුක එන්නේත් නැහැ. අර වීදුරු ගල රකින්න කියලා මෙයා දුක් වෙන්නේත් නැහැ. ඉතින් මේ වීදුරු ගල නැති වුණොත් ඒ කියලා තමතු දුකක් යට නැහැ. වීදුරු ගල තියෙනවා. ඒ දේ ඇති බව නිසාත් මෙයා දුක් වෙඳින්නේ නැහැ. මේ දේ නැති බව නිසාත් දුක් වෙඳින්නේ නැහැ. දැන් ඔන්න හොඳට පින්වතුනි අපිට ඔළුව තියෙනවා නම් හිතන්න වටිනා කරුණු ටිකක් හම්බ වුණා. එකම ධර්මතාවයේ භෞතික తත්වයේ කිසිම වෙනසක් නැතුව එකම විදිහටයි පෙනුනේ. ඒ දේ මණිකක් කියලා වටිනවා කියලා දකිනකොට අපේ ජීවිතේ වෙච්ච දේ අපි දැක්කා. දැන් හොඳට බලන්න එහෙනම් භෞතික දේින්ද අපිට දුක ආවේ කියලා භෞතික දේ නිසාද අපේ හිතට වෙහෙසක් ආවේ අපිට මානසික පීඩාවක් ආවේ මේ බාහිර භෞතික දේ නිසාද නෑ මේ තුල යථාර්ථය නොදන්නාකම නිසා අපිට ලැබුණු වටිනාකම මතයි අපිට මේ තරම් විපරිත භාවයක් ඇති උනේ එහෙනම් දැන් පුද්ගලයා ඉබේමයි වටිනාකම අඩු වෙනකොට නිවුනේ විදුරු කළ කියලා දකිනකොට අපිට මෙතෙන්දි හිතන්න කරුණු ටික තිබුණා මම මතක් කළේ ඇත්ත දකින්නකොට පුද්ගලයා නිවෙන්නෙත් ඇත්ත නොදකින්නකොට පුද්ගලයා රළු වෙන්නෙත් ඉබේමයි. දැන් ඔන්න අර වීදුරු ගල සහ මැණික කියන මේ ධර්මතා දෙක දිහා දැක්කහම අපි දැක්කා දුක කියන එක ඇති වෙන්න හැටි සහ නැති වෙන හැටි. පින්වතුනි මේ උපමාවෙන් මම මතක් කළේ අපේ ජීවිතය ගැන. දැන් පින්වතුනි අපිට හරියට ලෝකේ මැණික් වගේ ඇත්ත ඇති හැටි නොදන්න මේ ලෝකයට මේ මම මේ මගේ මේ මගේ ආත්මය මේ මගේ දුව මේ මගේ පුතා මේ මගේ සහෝදරයා මේ මගේ ගෙදර මේ මගේ ඉඩකඩම් මේ මගේ කුඹුරු කියලා රැකී රක්ෂා කියලා අපි බොහෝම වටිනාකමින් තමයි මේ දේවල් දකින්නේ මේ වටිනාකමෙන් දකින නිසාම තණ්හාව කියන එක ඇති වෙනවා. වටිනාකම ඇත්ත නොදැක වටිනාකමෙන් දකිනකොටම තණ්හාව කියන එක નિરાයාසයෙන්ම ඉබේම හටගන්නේ. තණ්හාව ඇති වෙනකොටම උපාදානය කියන එක මගේ මට කියලා දැඩිව ගන්න බව ඇති වෙන්නේ ඉබේම. ඔන්න ඔහොමයි අපිට මේ මම මගේ කියලා දැඩි වෙලා තියෙන්නේ. මේවා මගේ මෙහින්ද මගේ වෙලා නෙමෙයි. මේ මම මම කියලා මගේ මගේ කියලා මේවා උරුම කරගන්න ඕන මෙන්න මෙහෙම තත්වයක් නිසා වෙච්ච මානසික වටපිටාවක් මේ තියෙන්නේ. ඔන්න දැන් අපි මේවා මගේ කියලා දකිනවා. මගේ කියලා උරුම කරගන්නවා. උරුම කරගත්ත නිසා ඔන්න දැන් අපිට මසුරුකම ඇති වෙලා මේවට කැමැත්ත ඇති වෙලා මසුරුකම නිසා දැන් මේ හැම දෙයක්ම අපි ආරක්ෂා කරනවා. මගේ ජීවිතය ආරක්ෂා කරනවා. මගේ දරු මොනුපුර ආරක්ෂා කරනවා. මගේ ගෙදර දොර ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන්න අපිට නිකම් බෑ. ආවියවුද ගන්න වෙනවා. දඬු මුගුරු ගන්න වෙනවා අතට. දැන් කෙනා කෙනාට තියෙන විදිහට තුවක්කුවක් ගන්න පුළුවන් කෙනා තුවක්කුවක් අරගෙන රකිනවා. කඩුවක් කිනිස්සක් පිහක් ගන්න පුළුවන් කෙනා ඒ විදිහට අරගෙන රකිනවා. 100ක් පොල්ලක් දණ්ඩක් ගන්න පුළුවන් කෙනා ඒ විදිහට අරගෙන රකිනවා. අතේ පය හයිය තියෙන කෙනා අතින් පයින් හරි රකිනවා. ඉතින් තමන් ආදරෙන් ආරක්ෂා කරන දේ නැති වෙන්න හැදුවොත් නරක වචන කියන්න උනොත් කියනවා. නපුරු වචන කියන්න උනොත් කියනවා. දැන් බලන්න අපේ ජීවිත රළු වෙලා දැඩි වෙලා තියෙන ඉබේමයි හොඳට හිතලා බලන්න නැද්ද කියලා මේ පින්වතුන් තමන්ගේ ජීවිතයට හරි දරු මුණු පුරෝකාට හරි කරදරයක් වුණොත් මේවා පැහැර ගන්නවොත් නැති වුණොත් හොරහතුර ගන්නවොත් වෙඩි තියන්න වුණොත් වෙඩි තියන්න නැද්ද තුවක්කුවකින් කපන්න කොටන අනින්න වුණොත් ඒ ආයුධයක් තියෙනවා නම් කරන්නේ නැද්ද බයින්න වුණොත් බයින් නැද්ද බයිනවා දැන් අපේ ජීවිත මේ තරම් රළු බවට පත් වෙලා තියෙන කුමක් නිසාද කියන එක මේ පිමුතුන්ට තේරෙනවා. මේක ඉබේම මේ කෙනෙක් නෙමෙයි හේතුඵල ධමයක් තියෙන්නේ. පුද්ගලයෙක් තරහ ගන්නව නෙමෙයි. පුද්ගලයෙක් කඩුවෙන් කොටන නෙමෙයි. අපි පුද්ගල භාවයක් ඇති කරගත්තට අනාත්ම ධර්මතාවයක් මෙතන තියෙන්නේ. ඇත්තක් ලෝකේ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම කළාම මෙහෙම වෙනවා කියන ධර්මතාවයක් වෙන්නන්නේ. ඔන්න දැන් අපි මේ ලෝකේ රකිනවා ඒ තරම් දඬු මුගුරු අරගෙන රකිනවා. දැන් පින්වතුනි අපි රකින්න දේ රකින්න ගියාමත් අපි සතුටින් ඉන්නව නෙමෙයි. ලොකු වෙහෙසක් දරන්න වෙලා. මේ කය රකින්න මොනතරම් වෙහෙසක් දරනවද කියලා මේ පින්වතුන් හිතන්නේ. අවුවෙන් වැස්සෙන් පින්නෙන් මැසි මදුරු අවුසුලන් වලින් ආරක්ෂා කරගන්න වෙලා නොඑක් විද්‍ය සර්ප ආදී ස්පර්ශයන්ගෙන් ආරක්ෂා කරගන්න වෙලා වස විස නොඑක් දේවල් කවෙන පොවෙන එකෙන් ආරක්ෂා කරගන්න වෙලා කැට කැබිලිති වදින එකෙන් ආරක්ෂා කරගන්න වෙලා ඈ එතකොට මේ කය හැම වෙලාවෙම මුකුත් වෙන්න නොදී රකින්න වෙලා. දැන් රකින්න ඔහේ අලදාල බෑ. රකින්න නම් හොඳ උත්සාහයක් තියෙන්න වෙනවා. එතකොට එක මණික් ගලක් රකින්න ගිහිල්ලා ඉතර වෙහසක් වුණා නම් මණික් ගල් 100ක් 1000ක් තියෙනකොට මහ දුකක් එනවා වගේ වටිනාකමින් දකින මගේ කියලා අල්ලගත්ත 100ක් 1000ක් කෝටියක් අපි වටේ තියෙනවා මම කියලා මගේ කියලා දරුව මුණුපුරෝ ගෙවල් දොරවල් මිල මුදල් යාන වාහන කියලා මේ ඔක්කොම රකින්න වෙලා නම් බලන්න මේ මනසට ඇති මෙහෙමත් විවේකයක් තියෙන ජීවත් වෙන්න. දැන් බලන්න මෙයා දුකක් මැද්ද නෙමෙයිද ඉන්නේ කියලා මේ තරම් වෙහෙසකින් තමයි රකින්නේ. දැන් මේ රකින්න දේ රැක ගන්නත් වෙහෙසෙන්න වෙලා ඉබේ රැකෙන්නේ නැහැ තමම වෙහෙසෙන්න ඕනේ. ඒ රකින්න දේ නැති වුණොත් දුක කියන එක එනවා. රකින්න ගියත් දුක, රැක ගන්න බැරි වුණත් දුක. සිහි කළ බලන්න මේ වගේ කරුණු 1000ක් විතර තියෙනවනම් 1000න් එකක් එකක් හෝ දවස ගන්න නැති වුණොත් හැමදාම දුකේ නෙමෙයිද ඉන්නේ අපේ ජීවිතේ හැමදාම දුකේ නෙමෙයිද තියෙන්නේ දේපොළ වස්තුව හරක බාන කියලා නොයේක් අපි ආසාවෙන් මගේ කියලා අල්ලගත්ත ප්‍රභේද දාස් ගණනක් තියෙනවනම් මැණික් දාස් ගණනක් තියෙනවනම් එක මැණ රකින්න එක මැණිකක් නැතුණා දුක් වෙන්නේ නැද්ද එනවා දවස ගන්න එක එක මැණික මැණික නැති වුණොත් හැමදාම අපි දුක් වෙනව නෙමෙයිද එහෙනම් අපේ ජීවිතේ මේ රකින්න මොනවා හරි දෙයක් එක එක එක එක හරි නැති වුණත් අපිට දුක කියන එක નિરાයාසයෙන්ම ඇවිල්ලා. ওই බව තථාගතයන් වහන්සේ බොහොම ලස්සනට අංගුත්තර නිකාය සූත්‍රයක දේශනා කරලා තියෙනවා. විසාක උපාසිකාවගෙන් අහන විසාක උපාසිකාවට පෙන්වන තථාගතයන් වහන්සේ විසාකාවේ ඔබට එක දෙයක් උරුමයි කියලා කියන්නේ දුක් එකක් උරුමයි. ඔබට ධර්මතා දෙකක් උරුමද දුක් දෙකයි. ඔබ කැමැත්තෙන් උරුම වෙච්ච දේවල් 10ක් තියෙනවා නම් විසාකාවනේ ඔබට දුක් 10යි. 20ක් තියෙනවා නම් උරුම වෙච්ච දේවල් දුක් 20යි. 30ක් 40ක් 50ක් 100ක් තියෙනවා නම් විසාකාවනේ ඔබට දුක් 100යි කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒ වගේ අපේ ජීවිතයත් බලන්න ආසාවෙන් මගේ මගේ කියලා උරුම වෙච්ච දේ යම් පමණකද දුක කියන දේ එපමණටම තියෙනවා. දැන් පින්වතුනි අපේ ජීවිත පවතින මෙන්න මෙතන. මේ ලෝකේ ඇත්ත නොදක වටිනාකමින් දැකලා තණ්හාව ඇති වෙලා මගේ කියලා මසුරු වෙලා ආරක්ෂා කරනවා ආරක්ෂා කරන දේ ඇති බව නිසාත් නැති බව නිසා දුක. ඔන්න දුක එන හැටි පෙන්වන බුදුරජාණන් වහන්සේ දුක පෙන්වනවා දැන්. දැන් මේ දුක ආරක්ෂා කරගන්න ගියාම නොඑක් ලෙඩ රෝග හැදෙනවා. එතකොටත් ආරක්ෂා කරන දෙයට ලෙඩ රෝග හැදෙන එකත් අපිට දුකක්. ආරක්ෂා කරන දේ දිරනවා ඒකත් අපිට දුකක්. ආරක්ෂා කරන දේ නැසෙනවා ඒකත් අපිට දුකක් එතකොට අපි ආරක්ෂා කරගන්නට කැමති දේ තියෙනවා ඒක නොලැබෙන බවත් දුකක් ආරක්ෂා කරන දේ ඒට බාධා වෙන දේවල් එනවට අපි අකමැති නමුත් අකමැති වුණාට ඒ දේ එනවා ඒකත් අපිට දුකක් අපිට දුක ඇවිල්ලා තියෙන ඔහම ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා පෙන්න මේ දුක් ටිකේ අපිට දුක ආවේ ඔන්න ওই විදිහට. එහෙනම් දැන් අපිට පෙවුන දුක තේරෙනවා. දුක ආපු හැටිත් අපිට හොඳට තේරෙනවා. දුක නැතිවීමත් තේරෙනවා. අපිට දුක නැති කරන හැටිත් තේරෙනවා. ඉතින් පින්වත්තුනි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපිට පෙන්වුවා අර වටිනා මණික නිසා අර පුද්ගලයා රැකීම නොරැකීම කියන කරුණු දෙකෙම දුක් වගේ අපි මේ ලෝකයේ මම මගේ කියලා ආසාවෙන් උපාදාන කරගෙන මේ දේවල් ඇති බව නිසාත් නැති බව නිසාත් දුක් විඳිනවා. ඒ මොකද මේ වටිනාකම නිසා අර මැණික් හැටියට දකින්න නිසා මේක මැණිකක් නෙමේ වීදුරු ගලක් කියලා පෙන්නපු වෙළඳ මහත්තයා වගේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ ලෝකයේ මෙච්චරට වටිනාකමින් අල්ලගෙන ආරක්ෂා කරලා දුක් විඳිනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලෝකය අනිත්‍ය දෙයක් මේ ලෝකය දුක් දෙයක් මේ ලෝකය අනාත්ම දෙයක් ඇත්ත ඇති හැටි දකින්න සම්මා දිට්ඨි අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක් දේ දුක හැටියට අනාත්ම දේ අනාත්ම හැටියට දකින්න කිව්වා මොකද්ද අනිත්‍ය මොකද්ද දුක මොකද්ද අනාත්ම රූපය අනිත්‍යයි රූපය දුකයි රූපය අනාත්මයි රූපය කියනකොට සබ්බං රූපං හැම රූපයක්ම සබ්බං කියලා කිව්වේ හැම රූපයක්ම කියලා කිව්වේ කොහොමද අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණිතං වා යන්දුරේ සන්තකේවා සබ්බං රූපං අතීතයේ ඇසුරු කළ රූපයක් වෙන්න පුළුවන්. අනාගතේ ප්‍රාර්ථනා කරන රූපයක් වෙන්නත් පුළුවන්. දැන් පච්චුප්පන්න දැන් ලැබිලා තියෙන රූපයක් වෙන්නත් පුළුවන්. ඒක තමා කෙරෙහි පිහිටි රූපයක් වෙන්නත් පුළුවන්. තමාගෙන් බැහැර රූපයක් වෙන්නත් පුළුවන්. අජත්තං වා බහිද්ධා වා. ඕලාරිකම් වා සුකුමං වා රළු රූපයක් වෙන්න පුළුවන්. සියුම් රූපයක් වෙන්න පුළුවන්. මේ ඇහැට පෙනෙන රළු එකක් වෙන්න පුළුවන්. සද්ද මල් ගඳ සුවඳ වගේ සියුම් එකක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අපිට හීනෙන් පෙනෙන රූප තියෙන චිත්තජ රූප, හිතින් උපන රූප අන්න ඒ වගේ එකක් වෙන්න පුළුවන්. හීනං වා පුනිතං වා. එහෙම නැත්නම් ලෝකේ පහත්යයි සම්මත. හීනයයි සම්මත රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකේ උසස්යයි සම්මත, ප්‍රණීතයයි සම්මත රූපයක් වෙන්නත් පුළුවන්. යන්දුරේ සන්තිකේවා. එහෙම නැත්නම් ගොඩාක් දුර තියෙන රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ තියෙන රූපයක් වෙන්න පුළුවන්. සබ්බන් රූපං. මේ හැම රූපයක්ම අනිත්‍යයි. මේ හැම රූපයක්ම දුකයි. මේ හැම රූපයක්ම අනාත්මයි. මේ රූප ටික ඔක්කොම එකට එකතු කරලා කැටි කරලා කියනවා එක වචනකින් රූපස්කන්ධ කියලා. ස්කන්ධ කියලා කියන්නේ සමූහාර්ථය. සමෝහත්ව කන්දත්ව රාසත්ව කන්දත්ව පුඤ්ජත්ව කන්දත්ව සමූහයක් කියන අර්ථයෙන් ඛණ්ඩය කියනවා ස්කන්ධය කියනවා පුඤ්ජයක් කියන අර්ථයෙන් ස්කන්ධය කියනවා ගොඩක් කියන අර්ථයෙන් ස්කන්ධය කියනවා උද්දක ඛණ්ඩ අග්ගි ඛණ්ඩ දාරු ඛණ්ඩ දර කඳක් ජල කඳක් ගිනි කඳක් කියලා කියනවා ඒ වගේ රූප ගොඩක් රූපස්කන්ධ එතකොට මොකද්ද බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියේ රූපය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියේ වේදනාව. යම් සැප වේවා දුක් වේවා නොදුක් නොසුව වේවා යම් වේදනාවක් වෙනවා නම් ඒ වේදනාවත් අතීත අනාගත වර්තමාන වෙන්න පුළුවන් තමා කෙරෙහි වේවා බැහැර වේවා යම් වේදනාවක් වෙන්න පුළුවන් රළු වේදනාවක් වෙන්න පුළුවන් සියුම් වේදනාවක් වෙන්න පුළුවන් හීනයයි සම්මත වේදනාවක් වෙන්න පුළුවන් ප්‍රණීතයේ සම්මත වේදනාවක් වෙන්න පුළුවන් හීනයේ සම්මත වේදනාවක් කියන දුක් වේදනාවට ප්‍රණීතයේ සම්මත වේදනාවක් කියන සැප වේදනාවට එතකොට ළඟ වේදනාවක් වෙන්න පුළුවන් දුර වේදනාවක් වෙන්න පුළුවන් මේ සියලුම වේදනාවන් අනිත්‍යයි හැම වේදනාවක්ම දුකයි හැම වේදනාවක්ම අනාත්මයි ද සංඥා කියලා කිව්වේ හඳුනන බව රූප හඳුනනවා සද්ද හඳුනනවා ගඳ සුවඳ හඳුනනවා රස හඳුනනවා කයට ගැටෙන දේ හඳුනනවා හිතෙන් නොඑක් දේ හඳුන ගන්නවා මේ හැම හැඳිනීමක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි සංඛාරා සංඛාරය කියලා කිව්වේ එහෙන් දකින්න දේ ආරම්භය කල්පනා කර රූප සංචේතන ශබ්ද සංචේතන ගන්ධ සංචේතන රස සංචේතන පොට්ටබ්බ සංචේතන එහෙන් දකින්න දේ ආරම්භය කරන කල්පනාවක් තියෙනවා ඇහෙන ශබ්දයට අනුව කරන කල්පනා තියෙනවා ගන්ධ සුවඳ දැනෙන දේට අනුව කරන කල්පනා තියෙනවා දිවට දැනෙන රසට අනුව කරන කල්පනා තියෙනවා කයට ගැටෙන දේට අනුව කරන කල්පනා තියෙනවා. හිතට දැනෙන දේට අනුව කරන කල්පනා තියෙනවා. මේ හැම කල්පනාවක්ම අනිත්‍යයි. හැම චේතනාවක්ම අනිත්‍යයි. ඊට පස්සේ අනිත්‍යයි විඥානය. රූප දැනගන්න පුළුවන්, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ දැනගන්න පුළුවන්. හිතෙන් ඔයක අරමුණු දැනගන්න පුළුවන්. හැම දැනගැනීමක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අපිට ලෝකේ හම්බ වෙනවා නම් ඕනම දෙයක් මොන විදිහට හම්බ වෙනවා කියලා කිව්වා. හම්බෙන හැම දෙයකම අඩංගු මේ ටික. ඒ නිසා මෙන්න මේ ටිකයි අනිත්‍ය. මේ ටිකයි දුක, මේ ටිකයි අනාත්ම කියලා බලන්න කියලා පෙන්වනවා. එතකොට එහෙනම් මේ ලෝකයේ අපිට හම්බ වෙන මේ හැම දෙයක්ම අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා අපි දැක්කොත් මෙච්චර කල් මම කියලා දැකපු මේ රූපය අනිත්‍ය දෙයක් දුක් දෙයක් මේක මගේ නොවන මම නොවන අනාත්ම දෙයක් කියලා අපි දැක්කොත් ඉතුරු කලක් හැටියට දැක්කොත් වටිනාකම අඩු වෙනවා ඒ වගේ මේ රූපය මම මගේ මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් අනිත්‍ය දෙයක් අනාත්ම දෙයක් දුක් දෙයක් හැටියට දැක්කොත් වටිනාකම අඩු වෙනවා අඩු වෙනකොට තණ්හාව කියන එක නැති වෙන්නේ ඉබේමයි තණ්හාව කියන එක නැති වෙනකොට මගේ කියලා මසුරුකම මේ තියෙන මගේ කියන හැඟීම ගෙවෙන්නේ ඉබේමයි. මේ හැඟීම ගෙවෙනකොට මේකට තියෙන මසුරුකම නැති වෙන්නේ ඉබේමයි. මසුරුකම නැති වෙනකොට මේක ආරක්ෂා කරන බව නැති වෙන්නේ ඉබේමයි. ආරක්ෂා කරන බව නැති වෙනුත් දඬු මුගුරු ගන්න බව නැති වෙන්නේ ඉබේමයි. දඬු මුගුරු ගන්න නැති වුනහම ආරක්ෂා කරන්නේ නැති වුනහම පින්වතුනි ඒ දේ තිබීමත් එයාට දුකක් නෙමෙයි නොතිබීමත් දුකක් නෙමෙයි. පින්වතුනි මහරහතන් වහන්සේලා කියන්නේ ඒබඳු උතුමන්ට. මේ ලෝකයේ හරියට වීදුරු ගලක් වගේ. මුළු ලෝකෙම දකින අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා. ඒ හින්දා ඒ මනසට ලෝකෙ කිසියම් දෙයක් වටින්නේ නැහැ. වටිනා කිසියම් දෙයක් ලෝකේ නැති නිසා තණ්හාව නැහැ. තණ්හාව කියන කාරණාව නැති නිසා මම මගේ කියලා දැඩිව ගන්න බව උපාදානියක් නැහැ මේ මනසේ. ඒ දැඩිව නොගන්න බව නිසා රකින්න දෙයක්වත් නැහැ. රකින්න දෙයක් නැති නිසා අවියවද ගන්න තමන් යයි කියලා ලෝක සම්මත මේ රූපෙට මොන හරි දෙයක් වෙන්නවත් රහතන් වහන්සේලා දඬු මුගුරු ගන්නවද? ගන්නේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. මොකද්ද? යම් හේතුවක් නිසා නම් දඬු මුගුරු ගන්න ඒ හේතුව එතන නැහැ. ඒකයි ඒ තියෙන හේතුව. එහෙනම් අපි දැක්කා ලෝකයේ මේ දේවල් මම මගේ කියලා දකිනකොට මේ ජීවිත රළු දැඩි කාර්කස ස්වභාවයටපත් උනේ ඉබේමයි. ලෝකේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකිනකොට ඒ නිවිච්ච ලිහිල්ලච්ච සිසිල්ලච්ච ජීවිතයක් බවටපත් උනේ ඉබේමයි. ඔන්න මේ ටික පෙන්වලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දැන් දුක පෙන්වුවා දුක ඇතිවෙච්ච හැටිත් පෙන්වුවා ඇත්ත ඇති හැටි නොදැකීම නිසා තණ්හාව ඇති වෙලා මෙන්න මේතන දක්වා වුණා කියලා පෙන්වුවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුක කියන එක නැති වෙන්න නම් ආරක්ෂාව නැති වෙන්න ඕනේ. දඬුමුගුරු ගැනීම නැති වෙන්න ඕනේ. ආරක්ෂාව නැති වෙන්න ඕනේ. මසුරුකම නැති වෙන්න ඕනේ. එහෙනම් උපාදානෙ දැඩිව ගැනීම නැති වෙන්න ඕනේ. එහෙනම් තණ්හාව නැති වෙන්න ඕනේ. තණ්හාව නැති වෙන්න නම් වටිනාකම නැති වෙන්න ඕනේ. වටිනාකම නැති වෙන්න නම් ඇත්ත දකින්න ඕනේ. සම්මාදිට්ඨිය ඇත්ත ඇති හැටි දකිනකොට වටිනාකම නැති වෙනවා. එතකොට තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වෙනකොට මම වගේ කියලා ගන්න උපාදානය නැති වෙලා මේ සියලු දුක මේ විදිහට මෙලොව පරලොව දෙකෙන්ම එක විදිහට නැති වෙන විදිහට තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඔන්න දැන් දුකත් පෙන්වුවා, දුක ඇති වෙන හැටිත් පෙන්වුවා, දුක නැතිවීමත් පෙන්වුවා, නැති කරන මගත් පෙන්වුවා සම්මාදිට්ඨි කියලා. දැන් මේ සම්මා දිට්ඨිය එළඹ සිටින්න කටයුතු කරන්නේ කොහොමද? මාර්ගය වඩන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා එතකොට. කියන්නේ ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දැක්කොත්නේ වටිනාකම අඩු වෙන්නේ. දැන් මේ ටික දැනගත්තට ලෝකයේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පේන්නේ නැහනේ. එහෙනම් ලෝකයේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා පෙනෙන මට්ටමට යන්නේ කොහොමද? අන්න ඔය ප්‍රශ්නෙට උත්තරය හැටියට තමයි පින්වතුනි සතර සතිපට්ඨාන දේශනා කළේ. එහෙනම් සතර සතිපට්ඨානෙ වඩන කෙනා මෙන්න මෙබඳු දැනුමක් තියෙන්න ඕනේ මේ මොකද්ද කරන්නේ කියලා. මොකද්ද කරන්න හදන්නේ කියලා. එයා හොඳට දුකක් දැනගෙන දුක ඇති වෙච්ච හැටි දැනගෙන දුක නැති වෙන හැටි දුකේ නැති බවක් දැනගෙන දුක නැති වෙන හැටි දැනගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ඔන්න දැන් අපි සතර සතිපට්ඨානෙ වඩනවා කියලා කියන්නේ පින්වත්තුනේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කායානුපස්සනාවෙන් කරන්නේ රූපය පිරිසිදු දකින්න පුළුවන් වෙනවා. කායානුපස්සනාව වඩනකොට රූපය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන අවබෝධය අපිට ඇති වෙනවා. රූපය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියන අවබෝධය ඇති වෙච්ච දවසට රූපේ වටිනාකම නැති වෙනවා අපිට. ඉබේම වෙන්නේ දැන්. වටිනාකම නැති වෙනකොට තණ්හාව නැති වෙලා අර රූපය නිසා එන දුක නැති වෙන්නේ ඉබේමයි. ඔන්න ওই ටික හොඳට දැන් අපි දැනගෙන තියෙන්න ඕන සතර සතිපට්ඨානෙ වඩන්න ඉස්සර වෙලා. මේක කරන්න ඉස්සර වෙලා. මේ දැනුම නැතුව අපි රූපය ගැන බලන්න තියෙන සතර සතිපට්ඨානේ කායානුපස්සනාව වැඩුවොත් පින්වතුනි අපි මේක කරන්න කියලා මොකටද කරන්නේ මොකටද කියලා අපි දන්නවද කොයිතරම් දුරට කළ යුතුද කියලා දන්නවද? මේක කළාම ඇති වෙන ප්‍රතිඵලය මොකක්ද කියලා දන්නවද? මුකුත් නැහැ. හරියට අර යන්න ඕනේ කොහෙද කියලා හරියට දැනගෙන ලිපිණිය අරගෙන යන්න ඕනේ තැනක කිසිම දෙයක් නැතුව යනවා වගේ. ඔකට අර ලෝකෙ තුල කතාවක් තියෙනවා කළු අමාරපණ ගියා වගේ කියලා කතාවක්. එක්තරා ගෙදරක කළුවා කියලා නමින් හඳුන්වන මිනිසෙක් වැඩ කළා. මේ මිනිස්සයා ඒතරම් බුද්ධිමත් කෙනෙක් නෙමෙයි. ගෙදර ස්වාමියා කිව්වලු දවසක් කළුව උඹ හෙට මාරපණ ගිහින් එන්න ඕනේ කියලා. හා හොඳයි මහත්තයා කියලා කිව්වලු. ඉතින් හෙට කියන දවසේ ලැබුණාට පස්සේ දැන් උදේ ඉඳන් බලනකොට කළුව ගෙදර නැහැලු. හවස වෙනකොට ඔන්න එනවලු. මම මේ හෙව්වා හෙව්වා කොහෙද උඹ ගියේ කිව්වලු. ඇයි මහත්තයා ඊයේ මට කිව්වේ මාරපළ ගිහිල්ලා එන්න කියලා? මම මාරපණ ගිහින් ආවා කිව්වලු. ඉතින් ඒ වගේ මේකේ තේරුමක් නැහැ නැත්තම් නිවන් දකින්න භාවනා කරන්න කියලා කිව්වනේ එහෙනම් ওই භාවනා කරුවා කියන වගේ එකක් තමයි අපිට වෙන්නේ. ඉතින් අපි මෙන්න මේ ටික තේරුම් අරගෙන කරන්න ඕනේ. දැන් අපි හොඳට තේරුම් ගත්තා රූපයේ වටිනාකමින් දැක්කහම මෙන්න මේ වගේ කරදරයක්, මේ වගේ දුකක් ජීවිතේට ගලාගෙන එනවා. රූපයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට දැක්කහම රූපේ නොවටිනවා එතකොට දුක නැති වෙනවා කියලා දැක්කා. රූපය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන එක දකින්න ඕනේ කියන තැනට තමයි අපේ ඉලක්කය තියෙන්නේ. දකින්න ඕනේ කියන තැනට. ඒතකොට දකින්නවා කියන එකවත් මිම්මක් අපිට තියෙනවා. ඒකත් අපි දැනගෙන ඉන්න ඕනේ. අපි පාරේ යනකොට ත්‍රිසංගත සතෙක් ජරා කරපු තැනක් තියෙන්න පුළුවන්. ඒක දැක්කොත් එකපාරටම අපිට පේනවා මේක අසුබ දෙයක් කියලා, ජරා දෙයක් කියලා. මේක අසුබ බව අපි හිතන්න ඕනේ අසුබයි අසුබයි කියලා අපි හිතුවත් නැතත් පේනවා. පේනවා කියන්නේ ඕනෝක. ওই මට්ටම තමයි පෙනීම කියලා කියන්නේ. අපි වෙන දෙයක් හිත හිතා ගිහිල්ලා නිකන් බැලුවත් පේනවා. අපි අසුබෙට හිතුවත් පේනවා, නොහිතුවත් පේනවා. එතකොට පෙනීම නිසාම අපි මේක ඇලෙන්නේ නැහැ. දැන් මේක අසුබයි අසුබයි කියලා අපි හිතුවා නෙමෙයි. පේනවා. පේන නිසා මේක මොන විදිහටද ඇලෙන්නේ? වැරදීමකින්වත් ඇලෙන්නේ නැහැ. දැන් මේක අසුබයි කියලා මේ පේන බව නැති වෙන්න කියලා අපිට මුලාවක් නැහැ. මුලා බවක් කියලා එකක් නැහැ. අසිහියෙන් හෝ මේ අසුචිතිකේ අපි රැවටිලා සාක් වේදාගන්නේ කියලා එකක් එහෙම වෙන්නේ නැහැ. ඈ මොකද පේන නිසා. පේනවා කියන තැනක් වෙනකොට අසිහිය කියලා එකක් නැහැ එතෙන්ට. නොපෙනෙන දේ තුල තමයි අසිහිය කියන එක යෙදෙන්නේ. යමක් නොපෙනෙනවා කියන්නේ ඒ තුල සිහිය කියන එක විතක සිහි කළොත් හිටින්න පුළුවන් සිහි නොකළොත් නැති වෙන්න පුළුවන්. එහෙනම් අන්න ඒ මට්ටමයි පෙනෙන්නේ. අපිට දැන් පේන්නේ මම හැටියට මගේ හැටියට පුද්ගලයේ ගෙවල් දොරවල් හැටියට මේ රූප. නමුත් මේ හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට පෙනුනොත් පෙනුණු දවසට අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්න ඕනේ නැහැ පේනවා. ඔන්න උතන තමයි අපි ඉලක්කපත දැන්. මෙන්න මෙතෙන්ටයි අපි යන්න ඕනේ. මේ තැන දක්වා යන්නයි අපි දැන් මේ සතර සතිපට්ඨානෙ වඩන්නේ. සතර සතිපට්ඨානෙ වැඩිම නතර වෙනවා රූපය අනුව කරන අපි වඩන කමඨහනේ අවසානයේ රූපය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකින්න තැනට આવහම. ඔන්න දැන් ওই දැනුම අපි ගාව තියෙන්න ඕන. තියාගෙන දැන් අපි සතර සතිපට්ඨානෙ වඩන්න පටන් ගන්නවා. මං එයින් එක කමඨහනක් අරගෙන වඩන හැටි මේ පින්වුතුන්ට පෙන්වන්නම්. අපි ගනිමු ධාතු මනසිකාරය භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉම මේව කායන් යතහා තිතං යතහා පනේහිතං ධාතු සෝපච්චවෙක්කති මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටා පවතීද එසේ ඇත්ත ඇති හැටිය නුවණින් මෙනෙහි කරනවා අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ ශරීරේ පඨවි ධාතුව තියෙනවා, ආපෝ ධාතුව තියෙනවා, තේජෝ ධාතුව තියෙනවා, වායෝ ධාතුව තියෙනවා. ධාතු කියන එකෙන් කියන්නේ පින්වතුන් ස්වභාව කියන අර්ථය. ස්වභාවාර්ථය. එතකොට පඨවි ධාතු කියලා පඨවි කියන්නේ තද. තද ස්වභාවයක් තියෙනවා. ස්වභාවය කියන්නේ මේක ලක්ෂණයක්. තද යන්තනක තද කර්කස රළු ස්වභාවයට කියන පටවි ධාතු කියලා. ගලන වැగిරෙන හමන ගලන වැగిරෙන බැඳෙන ස්වභාවයට කියනවා ආපෝ ධාතු කියලා. දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයට කියනවා තේජෝ ධාතුව කියලා. හමන පිම්බෙන හැකිලෙන සොලවන ස්වභාවයට කියන වායු ධාතු කියලා. මේ ස්වභාව ධර්මතා හතරක් තියෙන. ඒ හතරෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. මෙන්න මේ ටික බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්වන්න කියන සම්මා දිට්ඨිය. පින්වුතුන් දැන් මේකට ಜಾති ආගම් පන්ති පක්ෂ කුල ભેදයක් අවශ්‍ය නැහැ. ඇත්ත. බෞද්ධ කියලාවත් එහෙම කොටු වෙන්න ඕනේ නැහැ රාමුවකට. ඈ එහෙම නැත්තම් කොහොම හෝ ආගමකට කොටු වෙන්න ඕනේ නැහැ. සුදුසුයි ඇත්ත කියන එක බලන්න මේක දැක්කින කෙනා බුද්ධිමතෙක් වෙයි. දකින්න කෙනා අවබෝධයක් ඇත්තෙක් වෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට බෞද්ධයෝ කියලා හිටියේ නැහැ. ඇත්ත දැක්ක දැකපු අය හඳුන්වපු නාමයක් වුණා බෞද්ධ කියලා බුද්ධිමතා කියලා. ඒ හින්දා මේ පින්වතුන්ට සුදුසුයි ඕනම කෙනෙකුට සුදුසුයි මේක ඇත්තද නැත්ද කියලා විමසන එක. විමසන්න හොඳට. තථාගතයන් වහන්සේ පෙන්වනවා. පඨවි ධාතු, තද ස්වභාව කොටස් 20ක් ප්‍රධාන වශයෙන් තියෙනවා මේකේ. කෙස්, ලොම්, නිය, දත්, හම්මස්, නහර කියලා මේ කොටස් 20ක් තියෙනවා. රාහුලවද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන හොද්දට මේ ආධ්‍යාත්මික බාහිර දෙක සම කරලා හිතන්න කියනවා. කෙස් කියන කියන තද ස්වභාවයක් මේ ශරීරයේ තියෙනවා නම් ඒ තද ස්වභාවයත් බාහිර ගස්වැල් වල තියෙන තද ස්වභාවයත් ස්වභාව වශයෙන් දෙකම එකයි. දෙකම එක තද ගතිය. ගස්වැල් වල තියෙන තද ගතිය සත්‍ය පුද්ගලයක් නෙවෙයි නම් කෙස් කියන කියන මේ තද ගතිය සත්‍යක හෝ පුද්ගලයක් හෝ නෙමෙයි. ඊට පස්සේ ලොම් නිය කියන මේ තද ස්වභාවය ගස්වැල් වල තියෙන තද ස්වභාවය දෙකම එකයි. ගස්වැල් වල තියෙන තද ස්වභාවය කෙනෙක් පුද්ගලයේ සත්වයක් නෙවෙයි නම් මේ ලොම් නිය කියන මේ තද ස්වභාවයත් කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි. මේ වගේ ධාතු ආධ්‍යාත්මික ධාතු බාහිර ධාතුට ආදේශ කර කර බලන්න කර මේන් පෙන්වන්නේ මේ අනාත්ම ස්වභාවය අවබෝධ කරවන්න ලෝක ස්වභාවය අවබෝධ කරවන්න එතකොට ගලන වැగిරෙන බැඳෙන ස්වභාව කොටස් 12ක් තියෙනවා. පිත්ත සෙම සරව කියලා. එතකොට බාහිර ලිංගව පොකුණු වල තියෙන ගලන වැగిරෙන ස්වභාවයත් පිත්ත සෙම සරව මුත්‍රා කියලා මේ ශරීරයේ තියෙන ගලන වැగిරෙන ස්වභාවය දෙකම එකයි. බාහිර ගස්වැල් මේ වැව් වලින් පොකුණු වල තියෙන ගලන වැగిරෙන ස්වභාවය පුද්ගලයක් නෙවෙයි නම් කෙනෙක් නෙවෙයි නම් මේ ආපෝ ස්වභාවයත් එහෙමයි. බාහිර රස්නයක් තියෙනවා නම් තේජෝ ස්වභාවයක් තියෙනවා නම් මේ තේජෝ ස්වභාවයක් තියෙන දෙකම එකයි. බාහිර වාතයක් තියෙනවා නම් ආධ්‍යාත්මික මේ ශරීරය යම් වාතයක් තියෙනවා මේ දෙකම එකයි. හොඳට ඇත්ත ඇති හැටි හිතන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. හොඳට ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ඒහි පස්සිකෝ මේ ශාසන ධර්මයේ හඳුන්වන විශේෂ ගුණ නාමයක් තියෙනවා ඒහි පස්සිකෝ එන්න ඇවිල්ලා බලන්න හැංගෙවිච්ච තැන ඕනම කෙනෙක් ඇවිල්ලා බලන්න බලලා මේක වැරදි නම් කියන්න ඔප්පු කරලා පෙන්වන්න මේක වැරදි කියලා මෙන්න මේ වගේ ධර්ම සක්හත මේ ධර්ම මනාවකටම දේශනා කරලා තිනවා අය නෑ බෑ කියලා කියන්නේ හැම කෙනෙකුට නෑ එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ශරීරය තියෙන මෙන්න මෙහෙම ස්වභාව හතරක් ඒ ස්වභාව හතරෙන් තමයි මේක හැදිලා තියෙන්නේ ඒ ස්වභාව ධර්මතා හතර බලන්න තමාගේ කය බහිද්ධාවා කාය කායනුපස්සී විහෙත පර සත්තනං වා පර පුද්ගලනං වා තව සත්වයෝ හැටියට පුද්ගලයෝ හැටියට පෙනෙන අනිත් අයගේ ශරීරය දිහාත් බලන්න නුවණින් හොඳට මොක් කුමක් නිසාද අනුන්ගේ ශරීරය දිහා බලන්න කිව්වේ වෙන මොකක් හින්දා නෙමෙයි. බහැර ශරීරයක් නිසා මෙතන තියෙනවා නම් මෝහයක්, මෙතන තියෙනවා නම් තණ්හාවක්, මගේ දුව පුතා කියලා මෙතන බැඳෙනවා නම් මෝහයක්, මෙතන තණ්හාවක් තියෙනවා නම් මෙතන තියෙන මෝහය මෙතන තියෙන තණ්හාව දුරු කිරීම සඳහා එතන බැලිය යුතුයි. බාහිර කය බැලිය යුතුයි. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ නිකරුණේ දේශනා කළා නෙමෙයි. ඉතින් ඔන්න දැන් බාහිර රූපය දිහා බලනකොටත් පේනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතරක් ඒ රූපය තුල තියෙනවා. හොඳට පේනවා. ඊට පස්සේ අජ්ජත් බහිද්දාවා එහෙනම් මේ තමාගේ කියන රූපයත් බාහිර රූපයත් දෙකේම ධාතු ස්වභාවය හොඳට නිරීක්ෂණය කරනවා. හොඳට විනිශ්චයට පැමිණෙනවා. හොඳට තේරුම් කර ගන්නවා. හොඳට වවස්ථාපනය කර ගන්නවා. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කායස්මි විහෙරි දැන් මේ ශාරීරියේ ඇතිවීම මේ හැම රූපයකම ඇතිවීම ස්වභාවය බලනවා. ඈ කන බොන ආහාරය නිසා මේ රූපය ඇති වෙනවා. බත් පාන් කව්පි මුන්නට නොයෙක් විදිහේ ආහාර පාන තියෙන හොතට බලන්න. මේවා සත්‍යෝ හෝ පුද්ගලයෝ ඒ කොටස්ද ආත්ම කොටස්ද කියලා බලන්න. ඒබඳු ආහාරයක් නිසයි මේ රූපය හැදෙන්නේ. අපිට දවසකට නිතරම කෑම බීම දෙන්න වෙන්නේ කුමක් නිසාද? මේ ආහාර නිසයි මේ ශරීරය යැපෙන්නේ නිසයි. දින ගණනක් නොකා හිටියොත් මේ ශරීරය කෙලින් තබා ගන්නවත් පණ නැහැ. එහෙනම් මේ ශරීරයේ පැවැත්ම වෙන්නේ ආහාරය නිසායි. එහෙනම් මේ කන බොන ආහාර නිසා මේ රූපය ඇති වෙනව නේද? සමුදේ ධම්මනුපස්සීවා. වාය ධම්මනුපස්සීවා. කන බොන ආහාරය නැති වෙනකොට මේ රූපය නැති වෙනව නේද? හොඳට නුවණින් බලනවා. එතකොට මේ කන බොන ආහාර නිසා රූපය ඇති වෙනවා. ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා. හොඳට බලනවා මෙහෙම බලනකොට රූපේ හේතු ප්‍රත්‍යය කියලා අවබෝධ වෙනවා. රූපේ හේතු ප්‍රත්‍යය. කුමක් නිසාද? ආහාරය නැමැති හේතුව නිසා රූපය නැමැති මේ ඵලය ඇති වෙනවා. ආහාරය නැමැති හේතුව නැති වෙනකොට රූපය නැමැති ඵලය නැති වෙනවා. හේතුවක් නිසා හටගත්ත ඵලය හේතු නැති වෙනකොට නැති වෙනවා. රූපය ආරම්භය පටිච්ච සමුපාද ධර්මයේ අවබෝධ වෙනවා. අනාත්ම හේතුව නිසා හටගත්ත මේ රූපය අනාත්මයි කියලා දකිනවා. පොල් ගහක දෙල් හැදෙන්නේ දෙල් ගහක පොල් හැදෙන්නේ දෙල් ගහේ හැදෙන්නේ දෙල්, පොල් ගහේ හැදෙන්නේ පොල්. ඒක ධම්ම නියාමයක් ධම්ම තිටිතාවක්. ඒ වගේ පඨවියාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව නිසා හැදුණු ආහාර නිසා ආත්ම කෑලි හැදෙන්නේ ආත්ම කොටස් හැදෙන්නේ අනාත්ම වූ ඒ හේතුව නිසා අනාත්ම වූ ඵලයක්මයි හැදෙන්නේ. ඒක හොඳට පෙන්වන බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භවනා සූත්‍රය. එතකොට මේ පටිච්ච සම්පන්නදී පටිච්ච සම්පන්නයි කියලා බලන්න කියන එක. ඒ වගේම චචක්ක සූත්‍රය කියලා තියෙන 6 6 කරුණු හයක් දේශනා කරපු සූත්‍ර මේ සූත්‍රේ මහන්නේ ඇහැ අනාත්මයි. ඇහැ කොයින් ආත්ම වෙන්නද? මහණෙනි ඇහැ හැදෙන්න යම් හේතුවක් ප්‍රත්‍යක් තියෙනවා නම් ඒ හේතුව අනාත්ම වන කල්ලි ඇහැ කොයින් ආත්ම වෙන්නද? මේ විදිහටම තථාගතයන් වහන්සේ අහනවා. මජ්ක්‍ධිම නිකාය චචක්ක සූත්‍රය. මෙන්න මේවා හොඳට බලන්න පුළුවන් අපිට. ඔන්න නිකම්ම අනාත්මයි කියන්නේ අනාත්මයි කියන්නේ හේතු තියෙනවා මේ ශාසනයේ. එහෙනම් ඔන්න ආහාරය නැමැති අනාත්ම හේතුව නිසා මේ රූපය නැමැති ඵලය හැදිලා තියෙනවා. හේතුව අනාත්ම නිසා රූපය අනාත්මයි කියලා දකිනවා. උපමාවක් කළොත් පොළොවේ තියෙන ඕජා සාරය උරාගෙන ගස්වැල් හැදෙනවා. ගස්වැල් වලට හිතෙන්නේ නැහැ මම පොළොවේ තියෙන ඕජා සාරය නිසා හැදෙනවා කියලා. පොළොවේ තියෙන ඕජා සාරයට හිතෙන්නේ නැහැ මම ගස්වැල් හදනවා කියලා. මම හැදෙනවා හෝ මම හදනවා කියන මම මගේ කියන දෘෂ්ටි කෝණයකින් තොරව නමුත් ලෝකයේ ස්වභාව ධමයක් තියෙනවා හේතුවක් නිසා ඵලයක් හට ගන්නවා කියන එක. ඒ හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. ඒ වගේ කන බොන බත්පාන් කව්පිමුන්ට වලට හිතෙන්නේ නැහැ මං කෙස්ලොම් නියදත් හදනවා කියලා. කෙස්ලොම් නියදත් වලට හිතෙන්නේ නැහැ මං බත්පාන් කව්පිමුන් ගන්න නිසා හැදෙනවා කියලා. මේ ධර්මතාවය නිසා මේ ධර්මතාවය වෙනවා කියන ධර්මතාවයක් තියෙනවා. හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා. ඒ මේ බව දකිනවා මේකට කියනවා අනාත්මයි කියලා. හේතු නිසා හටගත්ත මේ ඵලය ශරීරේ ඒ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. කන බොන ආහාරය නැති වෙනකොට මේ රූපය නැති වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් බඩගින්නේ මැරෙන අයත් හොඳට භාවනා කරපු අය කියලා. එහෙම නෙමෙයි. එහෙම වෙන්නේ ඇයි ඒකට හේතුවක් තියෙනවා. කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා කියලා පෙන්න්නේ මේ රූපෙට ආසන්න කාරණාව හැටියට විතරයි. නමුත් ඊට පස්සේ තියෙනවා ආහාරයටත් හේතුවක් තියෙනවා. ආහාරය නැති වෙන්න තව හේතුවක් නැති වෙන්න ඕනේ. ආහාරය කියන එක නැති වුනහම රූපය නැති වෙනවා. ආහාරය නැති වෙන්න තව හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපි කිව්වේ මේ චක්‍රය පෙන්වලා අපි කියමු ආහාරය නැති වෙන හේතුව ආහාරය ඇති වෙන හේතුව තණ්හාව. තණ්හාව ඇති වෙන හේතුව වේදනාව. වේදනාව ඇති වෙන හේතුව ස්පර්ශය. ස්පර්ශය ඇති වෙන හේතුව ආයතන. ආයතන ඇති වෙන හේතුව නාම රූප. නාම රූප ඇති වෙන හේතුව විඥාන. විඥාන ඇති වෙන හේතුව සංකාර. සංකාර ඇති වෙන හේතුව අවිද්‍යාව කියලා මේ වගේ මේ ආහාර චක්‍රය ඇති වෙන්න පටිච්ච සම්පදායේ ධර්මතාවය තථාගතයන් වහන්සේ පෙන්වනවා ආහාර සූත්‍රය. ඒ නිසායි ආහාරය නිසා රූපය ඇති වෙනවා. ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා මෙතන විතරක් බලන්නේ දර්ශනේ සම්මාදිට්ඨිය පිටිපස්සේ තියෙන නිසා. මෙතනින් විතර බැලුවම ඇති නිසා. මොකද මේ චක්‍රෙම දැකලා ආපු නිසා. අවිද්‍යාව නිසා මේ ආහාර දක්වා ආහාර නිසා රූපය හැදිලා රූපය කියන එක දැන් දුක කියන තැන දක්වාම දැකපු නිසයි මේ ටික මේ කරන්නේ අපි. මේක ටිකක් ගැඹුරු ධර්මතාවයක් අපිට මේක කරගෙන යනකොට තේරෙයි. අපි මේ සරලින් මම පෙන්නේ මේ තැනින් පටන් ගන්න. ඔන්න දැන් හොඳට බලන්න රූපය ඇත්ත දැක්කා. රූපය ඇති වෙන හේතුව දැක්කා. ඒ හේතුව නැති වෙනකොට රූපය නැති වෙනවා කියලා දැක්ක එහෙනම් රූපය කියන්නේ අනිත්‍ය දෙකක්. රූපය අනිත්‍ය දෙයක් අනාත්ම දෙයක්. අනිත්‍ය අනාත්ම මේ රූපය නැති වෙනකොට දුක එනවා කියලා දැක්කා. යද්ද නිච්ඡන්තං දුක්ඛ. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. යම් දුක්ඛං පදනත්තා යමක් දුකක නම් ඒ අනාත්ම. මේ ධර්මතා තුන තියෙනවා. අපි දැක්කේ හේතුඵල ධම සතර සතිපට්ඨානේ වඩනකොට කායනුපසනාව වඩනකොට අපිට හේතුඵල ධම හම්බ වුණා. රූපය රූපය අරබය තියෙන පටිච්ච සමුප්පන්න බව ප්‍රත්‍යයෙන් උපන්න බව සහ රූපයේ ඇති වෙන්න හේතු වෙච්ච ප්‍රත්‍ය අපිට අවබෝධ වුණා. රූපය ගැන පටිච්ච සමුප්පන්න බව දකිනකොට අපිට රූපය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා નિરાයාසයෙන්ම අවබෝධයක් ලැබුණා. ඔන්න දැන් මෙන්න මේ විදිහට අතනහර බලනවා දැන්. මේ එකක් කෙරුවට අනිත්‍ය දුක්ඛ අනාත්ම එළඹ සිටින්නේ නැහැ. දැන් රූපය නිට්ටයයි, සැපයි, සුබයි කියන තැනකයි අපේ මනස තියෙන්නේ. දැන් මේ කෙලෙසේ ගෙවන්න රූපයේ ඇත්ත බලනවා රූපයේ හේතුඵල ධම වශයෙන් බලනවා දැන් උදේ ඉඳන් රැය වෙනකන් හැම වෙලාවෙම Tamanට පුළුවන් පුළුවන් හැම වෙලාවකම සිහිය තියාගෙන සිහියෙන් ඈ සසර ගෙවා ගන්න ඕනේ කියන සිහිය තියාගෙන මෙන්න මේ විදිහට නුවණින් හිත හිත ඉන්නවා දැන් මේ විදිහට බලනකොට මේ කමටහන කොතෙන්ට යනකම් කරන්න ඕනේද බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකං තේවාසී වා ගාවින් වදිත්වා චාතුම් මහා පතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ ආස්ස හරක් මරන්නෙක් හෝ හරක් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ හරකෙක්ව මරලා කොටස් කරලා හතරමං හන්දියක තියාගෙන ඉන්නවා වගේ පේනවා දැන් හතරමං හන්දියක තියාගෙන ඉන්නකොට මේකේ ආය හංගලා එහෙම නැහැ. හිත හිතා බලන්න එහෙම ඉබි ඉබි බලන්න එහෙම ඕනේ ඕන තැනක යන්න එන්න කියලාට පේනවා. ඒ වගේ. ඒකෙන් පෙන්නනවා දැන් හරක් මරන්න හෝ හරක් මරන කෙනාගේ අතවැසියා මුලින්ම දෙනක්ව මිලට ගන්න ගියේ. දෙනක්වයි ගන්න ගියේ. දෙනක්වයි මිලදිලා ගත්තේ. දෙනක්වයි මස් කඩේට දක්කගෙන ආවේ. දෙනක්වයි මැරුවේ. මරලා මස් කලාට පස්සේ දෙන කියන සංඥාව අතුරුදහන් වෙලා මස් ගොඩක්, හං ගොඩක්, කුර ගොඩක් තියෙනවා. දෙන කියන සංඥාව අතුරුදහන් වුණා. මේ කමඨහන පටන් ගත්තේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා. වඩන්න පටන් ගන්න හදන තැන තිබුණේ අර දෙන සංඥාව වගේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා. අන්තිමට මේක වඩලා අවසන් වෙනකොට ඒ නිට්ටයයි සැපයි ආත්මයි කියන අදහස අතුරුදහන් වෙලා අර මස් ගොඩක් හං ගොඩක් වගේ කොයි කොයි විදිහට බැලුවත් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලාමයි මේ හැම රූපයක් ගැනම පේන්නේ. ඈ හැම රූපයක්ම පේන්නේ ධාතු වශයෙන් පේනවා. දැන් හිතනවා නෙමෙයි. ඔන්න පෙනෙන තැනටපත් කරන්න පුළුවන්පත් වෙනවා. දැන් මේ මට්ටමට කියන මොකද්ද? අත්ති කායෝතිවා 50 සතිපත්චපට්ඨිතා හෝති. මෙන්න මේ විදිහට සත්‍ය පුද්ගලයක් නෝ කය පමණක් ඇත්තේ යන 100 හොඳින් එළඹ සිටිනවා. සත්‍ය පුද්ගලයක් නෙමෙයි ධාතු මාත්‍රයක් වූ ප්‍රත්‍යයෙන් හටගත්ත අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ රූපයක් තියෙනවා. කයක් තියෙනවා රූපයක් තියෙනවා. සත්‍ය පුද්ගලයක් නෙවෙයි. අනිශ්චිතෝච විහෙරති. දැන් ඕන්න තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නේ රූප. නච්චකින්ච ලෝකේ උපාදීති. දැන් ලෝකේ කිසිම රූපයක් උපාදාන කරන්නේ අර වෙනදා වගේ මෙනික වගේ දකිනකොට මගේ කියලා ගත්තා වගේ දැන් කිසිම රූපයක් මගේ කියලා ගන්නෙ නැහැ. ඒවම් පිබික්කවේ බික්කෝ කායේ කායනුපස්සී විහෙරති. මහණෙනි මෙන්න මෙහෙම කයේ කයano බලන්න. ඔන්න දැන් කමටන් ওই ටික පැහැදුවා. අර ටික පෙන්නලා තේරුම් කරලා මේ ටික කරන හැටි පැනෙවුවා. බලන්න හරියට බත් පිඟානක් බෙදලා බඩගින් ඉන්න කෙනෙකුට අතට දුන්නා වගේ නෙමෙයිද කියලා? ජීවිතේ දුක එන හැටිත් පෙන්නලා, දුකත් පෙන්නලා, දුක එන හැටි ටිකත් පෙන්නලා. මෙන්න මේ වගේ ලෝකේ ඇත්ත නොදක වටිනාකමින් දැකපු නිසායි තණ්හාව ඇතිවලා මේ වගේ දුක ගලාගෙන ආවේ කියලා පෙන්නලා මේ තමන්ව කෙනෙක් රකින්නෙත් නැත්නම් තමන්ට කෙනෙක්ව රකින්නත් නැත්නම් ලෝකේ දුක නැහැ. ඒ මනස බොහොම නිවිච්ච මනසක්, සංසිඳිච්ච මනසක්. දුක නැති තැනක් වෙනවා. වෙනලා ලෝකේ ඇත්ත ඇති හැටිය අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ දේ කවුරුවත් කියන දේ නෙමෙයි අනිත්‍ය වෙන දේ අනිත්‍යයි කියලා. දුක් දේ දුකයි කියලා. අනාත්ම වූ දේ අනාත්මයි කියලා ඇත්ත ඇති හැටි දැක්කහම නොවටිනවා වෙනවා. නොවටිනකොට සංහව නැහැ. එතකොට උපාදානේ නැහැ. මම මගේ කියලා ගන්නෑ. එහෙම වුණාම රකින්නේ නැහැ. එහෙම වුණාම දඬු මුගුරු ගන්නෑ. එහෙම වුණාම තමන්ව රකින්න, තමන්ට රකින්න කෙනෙක් නැති වුණාම මේ ජීවිතේ හරි සැහැල්ලුයි. ඒ ජීවිතේ කොහෙන් දුකක් ගලාගෙන එන්නද? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්ප මුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං තණ්හාව නිසා ශෝකයත් බයත් ඇති වෙනවා තණ්හාව නැති වුණොත් ශෝකයක් නැහැ බයක් කොයින්ද තථාගතයන් වහන්සේ පෙන්වනවා ඔන්න ওই විදිහට හොඳට දුක දුක ඇති වෙන හැටි පෙන්නලා දුක නැති වෙන හැටිත් පෙන්නලා නැති තැනත් පෙන්වලා නැති වෙන්නේ මෙන්න මේ දර්ශනය සම්මාදිට්ඨි මෙන්න මේතන දැක්කමයි කියලාත් පෙන්වනවා. ඒක පෙන්වලා ඒ තැනට පැමිණෙන්න මෙන්න මේ විදිහට කරලා කියලාත් පෙන්වනවා. දැන් බලන්න මේක පටල ගන්න දෙයක් තියනවද කියලා? මේක වරදවා ගන්න දෙයක් තියනවද කියලා? දැන් අපිට අහන්න ඕනේද කියලා බලන්න දැන් කායानुපස්සනාව වැඩුවා දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් ධාතු වශයෙන් බැලුවා මොකද්ද කරන්න ඕනේ? දැන් මේ මේ මේ කොටස් ටික වැඩුව දැන් මොකද ඊගාට කරන්න ඕනේ කියලා අහන්න ඕනේද අපි කාගෙන්වත් ඕනේ දැන් හොඳට තේරෙන බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් කාරුණිකද කියලා මොනතරම් අනුකම්පාවකින් අපිට මඟ පෙන්වලා තියෙනවද කියලා කිසිම පැකිලීමක් පැටලීමක් නැතු ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනන්ද මම යම් ධර්මයක් විනයක් දේශනා කළා නම් පැනෙවුවා නම් මගේ අවෑමෙන් ඒ ධර්මයේ ඒ විනය නුඹලට ශාස්ත්‍රඥ වහන්සේ වෙයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් බලන්න ශාස්ත්‍රඥ වහන්සේ අද නැද්ද ළඟ කියලා. ඉතින් මෙන්න මේ විදිහට සතර සතිපට්ඨාන වඩනෝ නම් අපි දැනගෙන කරන්න ඕනේ. දැන් කායानुපස්සනාව වඩන කෙනා දන්නව හොඳ අර්ථයක් යාට තියෙනවා. මේ කය අනුව මේ විදිහට අනාත්මය අවබෝධ වෙන්න අනිත්‍ය දුක් අවබෝධ වෙන්න හේතුඵල හේතුප්‍රත්‍ය හැටියට මේ රූපය ගැන නිතරම බල බලා ඉන්න ඕනේ බලබලා ඉඳලා නිට්ටයයි සැපයි ආත්මයි කියන මේ කෙලෙස්ේ ගෙවන්න ඕනේ. ගෙව ගෙවපු දවසට එළඹ සිටිනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ දර්ශනය. එළඹ සිටිනවා. අර පාරේ තියෙන අසුචි ටික දැක්කහම අසුචි බව පෙනෙනවා වගේ පෙනෙන දවසක් එනවා. එදාට මේ කමටහන අවසන් වෙන්නේ. එතෙක් කළ යුතුයි කියලා හොඳ දර්ශනයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අනිත්‍ය දේ, දුක් දේ, අනාත්ම දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට බලන එකට සම්මාදිට්ඨිය කියනවා. මේ විදිහට සතර සතිපට්ඨාන බලන එකට කියන සම්මාදිට්ඨිය කියලා. එතකොට සම්මාදිට්ඨිය සහ මිච්ඡාදිට්ඨිය කියන කාරණාව තියෙන්නේ ලෝකයේ ඇත්ත දැකීම හා නොදැකීම කියන කාරණාව මත. මම උපමාවක් කළොත් අපි කළු ගලක් අරගෙන වතුරකට දානවා. කළු ගලක් අරගෙන වතුරකට දානකොට මේ ගල යට යනවා. කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මේ ගල යට යන්න එපා උඩ පාවෙන්න කියලා. තව කෙනෙක් හිතනවා ප්‍රාර්ථනා කරනවා නෑ මේ ගල යට යාවා කියලා. යට යනවා මේ ගල යට යාවා කියලා. දැන් වතුරට දැම්ම ගල යට යනවා. කිමුතුනේ මේ ගල යට ගියේ මේක යට යන්න එපා උඩ පාවේවා කියලා අර පුද්ගලයා හිතපු හින්දා තරහට මේ ගල යට ගියා නෙමෙයි. ගල යට යන්න කියලා අර පුද්ගලයා හිතපු හින්දා එයාට අනුග්‍රහයට ගල යට ගියා නෙමෙයි. මේ දෙන්නටම අනුග්‍රහයට මෙහෙම අනුග්‍රහය වශයෙන් හෝ විරුද්ධ වීම වශයෙන් වුණා නෙමෙයි. සිද්ධ වෙන සිද්ධියක් තිබුණා ධර්මතාවයක් තිබුණා ඒ ධර්මතාවය වුණා. සිද්ධ වෙන සිද්ධියට අනුව හිතපු හින්දා මේ ගල යට යට යනවා කියලා හිතපු කෙනාට කියනවා එයාගේ හිතුම නිවැරදි. සම්මා දිට්ඨිය. යට යන ගල උඩ පාවේවා කියලා හිතුවා සිදුවෙන දෙයට විරුද්ධව හිතපු නිසා එයාට කියනවා ඒ දැකීමට කියනවා මිච්ඡා කියලා. මිච්ඡා දිට්ඨි කියලා. සම්මා දිට්ඨි හා මිච්ඡා දිට්ඨි කියන කරුණු දෙක උනේ ලෝකෙ සිදුවෙන සිද්ධියට අනුව දකින්නවා හෝ නොදකින්නවා කියන කරුණ මත. ඉතින් දුක නැති කරන මාර්ගයට පින්නේ මොකද සම්මාදිට්ඨිය. ඇත්ත ඇති හැටි දකින්න. යට යන ගල යට යනවා කියලා දකින්න. උඩ පාවෙනවා කියලා දකින්න එපා. ඒ වගේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ රූපේ අනිත්‍යයි දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් කියලා දකින්න ඒක නිවැරදි. නිට්ටයයි කියලා සැපයි කියලා ආත්මයි කියලා දකින්න එපා ඒක වැරදි. ඒක මිච්ඡා. කෙනෙක් රූපයේ ස්ථිරයි කියලා සැපයි කියලා ආත්මයි කියලා දකිනවා කියන්නේ මේ ගල උඩ පාවේවා කියලා දකිනවා වගේ. දැන් හොඳට බලන්න ඒක අපිට ගත්ත හැකි මේ ගල උඩ පාවෙන්නේ යට යන්න එපා උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළා මේ ගල වතුරට දැම්මොත් මොකද වෙන්නේ? ගල යට යනවා. ප්‍රාර්ථනාවෙන් ඒක ලබන්න බෑ. ලෝක ස්වභාව ධම සිද්ධ වෙනවා. ඇත්ත සත්‍ය සත්‍යදී සත්‍යාකරට වෙන සත්‍ය කියන්නේ ඇත්ත. විය යුක්ත වෙනවා. මේ ගල යට යන්න යට යනවා කියන එක දෙවියෙක් කළා හෝ එහෙම නැත්නම් තව කෙනෙක් කළා හෝ අපි කරනවා හෝ පුද්ගලයෙක් කරනවා නෙමෙයි ස්වභාවක ධමයක් සිද්ධියක් හේතු ප්‍රත්‍යයක්. දැන් ගල යට ගියා. දැන් හොඳට බලන්න අර ප්‍රාර්ථනා කරපු පුද්ගලයා දිහා යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළා ගල යට ගියා දැන් දුක එනවා යාට. ඇයි? ඉබේම ඇවිල්ලා නැද්ද බලන්න තමන් කැමති දේ බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීමේ දුක ගල උඩ පාවෙනවා දකින්න කැමති යට නොවෙනවා බලන්න කැමති. නමුත් ගල යට ගියා උඩ පාවුනේ නැහැ තමන් කැමති දේ ලැබුණේ නැහැ. දැන් ඉබේම දුක ආවා. පින්වතුනි හොඳට බලන්න මෙයාට මේ දුක ආවේ ගල යට ගිය හින්දාද වැරදි ප්‍රාර්ථනාව නිසාද කියලා වැරදි ප්‍රාර්ථනාව නිසා. යට යන ගල උඩ පාව වේවා කියලා යමෙක් ප්‍රාර්ථනා කරලා ප්‍රාර්ථනාව නොලැබීම නිසා දුක් වෙනවා නම් මේක බොහොම ලදරු බවක්. බල ප්‍රාර්ථනාවක්. යට යන ගල යට ගිහින්ද දුකාව එහෙම නෙමෙයි. ඒ යට යන ගල යට ගියා වගේ තමයි රූපය අනිත්‍යයි. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා අනිත්‍යයි. මේවා දුකයි. මේවා අනාත්මයි. දැන් යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා වගේ තමයි රූපය නිත්‍ය හැටියටයි අපි දකින්නේ. රූපයේ සැප හැටියටයි දකින්නේ. රූපය ආත්ම හැටියටයි දකින්නේ. වේදනා සංඥා සංකාර විඥානත් එහෙමයි. කොහොමද අපි නිත්‍යයි සපයි ආත්මයි කියලා දකින්නේ? මේ රූපේ ලෙඩ වෙනවා. අපි කැමති ලෙඩ නොවෙනවට. මේ රූපය දිරනවා. මහලු වෙනවා. අපි කැමති මහලු නොවේ ඉන්න. මේ රූපය බිඳෙනවා, නැසෙනවා. අපි කැමති නොමරී ඉන්න. යට යන ගල යට යන ධර්මතාවෙන් යුක්තයි වගේ තමයි දිරන රූපය දිරනවා, ලෙඩ වෙන රූපය ලෙඩ වෙනවා, මහලු වෙන රූපය නැසෙන රූපේ නැසෙනවා. යට යන ගල උඩ පාවේවා ප්‍රාර්ථනා කරනවා වගේ තමයි ලෙඩ නොහැදේවා මහලු නොවේවා නොමරේවා කියලා ප්‍රාර්ථනා කරන මනස. ගල යන යට යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කරලා දුක් විඳින මනසත් අනිත්‍ය වෙන දේ අනිත්‍ය නොවේවා වෙනස් වෙන දේ වෙනස් නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා දුක් වෙන මනස අතර වෙනසක් නැහැ මෙන්න මේ විදිහටයි ලෝක සත්‍යය දුක් විඳින්නේ ඇත්ත නොදන්නා කම නිසා ඇති කරගත්ත වැරදි ප්‍රාර්ථනාවෙන් දුක් විඳින්නේ ඒ වැරදි ප්‍රාර්ථනාවට හෝ වැරදි ප්‍රාර්ථනාවෙන් එන දුකට ඉඩ තියෙයිද පින්වතුනි අපේ මනස මේ වගේ ඇත්තක පිහිටියොත් සම්මා දිට්ඨිය කියන තැන පිහිටියොත් මේ සහේතුක ධර්මයක් මේ මරණයෙන් පස්සේ දුකෙන් මිදෙන්න පෙන්වපු එකක් විමුක්තියක් එහෙම නෙමෙයි. හැම ආගමකම හැම දර්ශනයකම මිදීමක් පෙන්වන්නේ මරණයෙන් පස්සේ. පින්වතුනි හොඳට හිතන්න. ජීවත්ව ඉන්නකම් විඳින්න තියෙන ඔක්කොම දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් පළක් තියනවද? බුදුරජාණන් වහන්සේ හැම විමුක්තියක් පෙන්වලා නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ජීවත් වෙද්දිම දුකෙන් මිදෙන්න මගක්. දුක් විඳින කෙනාට නිදුක් බව ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ දර්ශනයෙන් පෙන්වුවේ ලෝකෙ කිසිම කෙනෙකුට එහෙම නෑ බෑ කියන්න බෑ. මේ ලෝකේ හැම කෙනෙක්ම ජරා මරණ, ලෙඩවීම, මහලු බව, මරණය කියන ධර්මතා තුනටපත් වෙනවාමයි. නමුත් ලෙඩ වෙන කය, දිරන කය, මැරෙන කය තියෙද්දිම ජරා මරණයෙන් මිදෙන්න අජරාමර නිවන මේ ජීවිතේම ලබන්න තථාගතයන් වහන්සේ පෙන්වනවා. අජරාමර වෙන්න පුළුවන් ජීවත් වෙද්දීම අජරාමර අජර කියන්නේ ජරාවක් නැහැ. අමර කියන්නේ මරණයක් නැහැ. අජරාමර නිවන ජරා මරණ නැති නිවන. ඉතින් මේ විමුක්තිය අපිට අදම ලබන්න බැරි වෙයිද? පින්වත්නි මම මේ ධර්මයේ මාත්‍රිකා කළේ මෙක් දින වටිනාකම දන්න නිසායි. ඉතින් අද බොහෝ දෙනෙක් සතර සතිපට්ඨානෙ වඩනවා සතර සතිපට්ඨානෙ වඩන්න උත්සාහවත් වෙනවා ඒ ගැන කතා කරනවා නමුත් බොහෝ දෙනෙකුගේ අවධානයට නොගිය තැනක් තමයි පින්වතුනි මේ සතර සතිපට්ඨානෙ වැඩි යුත්තේ කවුද මොන වගේ කෙනෙකුට කළ දේශනාවක්ද කියන කාරණාව සත්වයන්ගේ පිරිසිදු බව ඇති වෙන්න දුක් දුම්නස් නැති කරන්න කායික දුක මානසික දුක නැති කරන්න එතකොට හැඳින් වැළපීම් නැති කරන නිවන අවබෝධ කරන්න තියෙන මේකයි කියලා මේ ටිකේ වටිනාකම පෙන්නපු ගාම අපි ඒ ටික ගන්න හදනවා. නමුත් හිමතුනේ අපි දැනගන්න ඕනේ මේක කොහොම හරි ලැබෙන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දුක පෙන්නලා දුක ඇතිවීම පෙන්නලා දුක නැතිවීම පෙන්නලා නැති කරන මගත් පෙන්නලා සම්මාදිටියත් පෙන්නලා ඒ සම්මා දිට්ඨිය එළඹ සිටින තැන දක්වා කරන ටික පෙන්වා මේ අර ටික නැතුව ඒ කරන ටික විතරක් අපිට තියනවා කියලා කියන්නේ යන්න ඕනේ තැනවත් දකින්න ඕනේ දේවත් ඒ ගැන මග සලකුණොත් කිසිම විස්තරයක් නැහැ පාරට බහලා යන අර මාරපන ගියා වගේ සිද්ධියක්. ඉතින් කවදාවත් අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ මේ වගේ අවබෝධයක් අපි ඇති කර නොගත්තොත් ඒ නිසා යම කරන්න ඉස්සෙල්ලා මොකද්ද කළ යුත්තේ කියන කාරණාව හොඳට හිතන්න ඕනේ. එහෙම හොඳට හිතලා සිහි ඇතුව නුවණ ඇතුව කටයුතු කළොත් පින්වතුනි අපේ මිදීම අපේ නිවීම අපිට මේ ජීවිතේම ලබා ගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සහේතුක ධම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉමස්මින් සති ඉදං හෝති. ඉමසෝ උප්පාදා ඉමං උපජ්ජතේ. විමස්මින් අසත්‍ය දන්න හෝති ඉමස්ස නිරෝධයම නිරුජ්ජති මේ ඇති කල්ලි මේ වෙනවා මේ ධර්මයන් ගැතිවීම මේ ධර්මයේ ඇති වෙනවා මේ මේ නැති කල්ලි මේ නැති වෙනවා මේ ධර්මය නිරුද්ධ වෙනකොට මේ ධර්මය නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය. ඉතින් ඒ නිසා අපි හොඳට මේ තථාගතයන් වහන්සේ දේශනා කළ මේ ධහම අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. කිංවතුනි ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදලා මෙතරම දුවන අය එබඳු ලෝකයා අතරින් සසර පරතරක් හොයන්නේ බොහෝම ටික දෙනෙක්. ඒ බව තථාගතයන් වහන්සේ දේශනා කළා. අන්ධ භූතෝ අයන් ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති. මේ ලෝකයා ඇත්ත ඇති හැටි නොදකීමෙන් අන්ධයි. මේ ලෝකයා ඇත්ත ඇති හැටි නොදකීමෙන් අන්ධයි. ඒ ලෝකයා අතරින් ඇත්ත ඇති හැටි දකින්නේ බොහෝම ටික දෙනෙක්. තම කෙත්ත විපස්සති. උපමාවක් වෙනන සකුන්තු ජාල මුත්තුව දක්ෂ කොට වියන ලද වැද්දෙකුගේ දැලකින් බේරලා යන්නේ කලාතුරකින් කුරුල්ලෙක් කියනවා. ඒ වගේ අප්පෝ සග්ගාය ගච්ඡති. ස්වල්ප දිනෙක තමයි සුගතියට යන්නේ. සුගතිය කියනකොට නිවනට හෝ දිව්‍ය ලෝකෙට හෝ. ඉතින් අපි මේ ලැබපු බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතේ කොහොම හරි මේ සංසාර දුකින් එතර වෙන්න උත්සාහවත් වෙන්නට ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නේ බොහොම කාලෙකින්. පින්වතුනි මේ අනවරාග්‍රු සංසාරයට සාපේක්ෂව මේ මනුස්ස ජීවිතය අපු ලැබුවා කියන්නේ ලැබු මනුස්ස ජීවිතය කියලා කියන්නේ දියෙන් දිරක් වගේ කෙනෙක් හිතනවා නම් හිතන්න ජීවිතය ගැන සිහි කරන්න මනුස්ස ජීවිතේ වටිනාකම ස්වල්ප භාවයේ තේරුම් ගන්න මනසකට කතා කරපු සූත්‍රයක් වෙනවා ආරක සූත්‍රය කියලා. මම ඒ සූත්‍රයෙන් ගොඩක් කියන්නේ නැහැ. එක ටිකක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අප්ප මිදං වික්ඛවේ මනුසානං ආයෝ ගමනීය සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං භ්‍රමචර්යං නත්තිජාත සමරණං මහණෙනි මිනිස්යන්ගේ ජීවිත අල්පයි හැම දෙයක්ම අතහැරලා මිය පරලෝ යන්ට වෙනවා එහෙනම් කත්තබ්බං කුසලං කුසල් කරන්ට චරිතබ්බං භ්‍රමචර්යං භ්‍රමචර්යාවේ හැසිරෙන්න නත්ති ජාත සමරණ උපන්න කෙනාට නොමරීමක් නැහැ. එහෙම පෙන්නලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යෝචිරං ජීවති සෝ වසසතං අපං වබියෝ යමෙක් බොහෝ කල් ජීවත් වෙනවා නම් එයා අවුරුදු 100ක් හෝ ඊට ටිකක් වැඩි වෙයි. මහණෙනි, මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒ අය ඍතු වශයෙන් ගත්තොත් ඍතු 300ක් ජීවත් වෙයි. වස්සාන ඍතු 100යි, ගිම්හාන ඍතු 100යි, හේමන්ත ඍතු 100යි. මාස වශයෙන් ගත්තොත් මාස 1200ක් ජීවත් වෙයි. අර්ධ මාස වශයෙන් ගත්තොත් 2400ක් ජීවත් වෙයි. දවස් වශයෙන් ගත්තොත් 36500ක් ජීවත් වෙයි. මහන්නේ ඔන්න මම කන බත් තෙල් ගන්නත් කියන්න. ඔන්න බත් තෙල් 70000ක් කයි කිව්වා. මහණෙනි මිනිස්යන්ගේ ජීවිත අල්පයි කියලා කියනනම් අද කියන්න වෙනවා. මම මිනිස්යන්ගේ ජීවිත වර්ෂ වශයෙන් කිව්වා, ඍතු වශයෙන් කිව්වා, මාස වශයෙන් කිව්වා, අර්ධ මාස වශයෙන් කිව්වා. දවස් වශයෙන් කිව්වා, කන බත් වේල් ගණනුත් කිව්වා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. පින්වතුනි හොඳට හිතන්න අපේ ජීවිතය කියලා කියන්නේ මාස 1200යි. ඒත් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒ මාස 1200න් දැන් කීයක් ගෙවිලා ඇද්ද? මාස කීයක් තව ඉතුරු වෙලා ඇද්ද? හොඳට ටිකක් ජීවිතය ගැන හිතන්න. මෙච්චර කාලයක් ජීවිතේට සැනස සැපසනසිල්ල හෙව්වනම් ඒ ටික නොලැබුණා නම් තව දුරටත් ඒ විදිහටම කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන් ලෝකෙටම ඇස් දෙකක්. ඒ ඇස් දෙකින් ලැබුණු ආලෝකය විහිදී යන්නේ එක කොටසකට නෙමෙයි. ත්‍රිසංගත සතාගේ ඉඳලා මුළු තුන් ලෝකෙම ඉන්න සියලුම සත්ත්ව ප්‍රජාවට ඒ කරුණාවයි තියෙන්නේ. ඉතින් මේ මහා කරුණික උත්තමයන් වහන්සේගේ සද්ධර්මය හමු වෙච්ච මේ මොහොතේ මේ හැම දිනම බුද්ධිමත් වුණොත් මේ ජීවිතේම සසරෙන් ඈතර වෙන්න පුළුවන්. මට කියන්න තියෙන මෙච්චරයි. ජරා මරණ සංඛ්‍යාත මේ ජීවිතයේ අජරා මර නිවනට හුවමාරු කරගන්නවා කියලා හැමදෙනාම අදහස් කරගන්න ඕනේ සාදු කියන්නේ. හොඳයි එහෙනම් මේ පින්වත් සියලුම දෙනා කල්පනා කරගන්න ඕනේ බොහෝම ශ්‍රද්ධාවෙන් අද දවසේදී තමන්ගේ හිත කය වචනයන තුන්දර එක්තෙන් කරගෙන තමන්ගේ ජීවිතයට බොහෝ කාලයක් සැනසෙල්ල පිණිස පවතින සසරගත ජීවිතවලට බොහෝ රැකවරණයක් ලැබෙන වටිනා පින්කමක් සිදු කළා. මේ සියලු කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වත්තුන්වත් මේ පින්වත්තුන්ගේ ගෙවල් දොරවල් ආදී ස්ථානට අධිග්‍රහිත වූ සාසනක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවයිසිරු වැඩි දියුණු කරගෙන දිව්‍යත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු